බුදුරජාණන් වහන්සේ අමුතුයෙන් ධර්මයක් සකස් කරේ නැහැ. අමුතු දෙයක් මොකක්වත් කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ සිදු කළේ මේ ස්වභාව ධර්මයේ තියෙන සත්‍ය తত্ত্বය ඇත්ත తত্ত্বය අවබෝධ කරගෙන දේශනා කරපු එකයි. එතකොට ලෝකය අවබෝධ කරගන්න ලෝකය අවබෝධ කරගන්න කියලා දේශනා කරා. ඒ ලෝකය අවබෝධ කරගන්න කියලා දේශනා කරපු වෙලාවේ සඳහන් කරේ මොකක්ද මේ ලෝකය මොකක්ද මේ ලෝකය කියලා අහනකොට මේ බඹයක් විතර වෙච්ච ශරීරයයි කියලා දේශනා කරපු අවස්ථා තියෙනවා. එහෙනම් අපි මේ බඹයක් විතර වෙච්ච අපිව තේරුම් ගන්න ඕනේ. ධර්මය තේරුම් ගන්නවා කියන්නේ අපිව තේරුම් ගන්න එක. තමන්ව තේරුම් ගන්නකොට අනුන්ව තේරෙනවා. අනුන්ව තේරෙනකොට ලෝකෙම තේරෙනවා. ඉති අජ්ජත්තං වා බහිද්ධාවා අජ්ජත් බහිද්ධාවා කියන්නේ එහෙමයි. එහෙනම් අපි කතා කරන්න ඕනේ කවුරු ගැනද? අපි ගැන. හැම දේකටම හේතුව ධර්මය දේශනා කරලා තියෙනවා. හැම දේකටම හේතුව දේශනා කරලා තියෙනවා. හැම දෙයක්ම සිද්ධ වෙන දේවල් නැති කරන විදිහ දේශනා කරලා තියෙනවා. නැති කිරීම දේශනා කරලා තියෙනවා. නැති කරන ක්‍රමය දේශනා කරලා තියෙනවා. එහෙනම් බෞද්ධයන් වන අපි කිසිීම අසරණකමක් තියෙන ඇතිවෙන්ඩ ඕනද අපිට ඇයි අපිට ඇති වෙන විසඳා ගන්න බැරි කයේ ඇති වෙන වේදනාවල් නම් කොහොම හරි වේදනානාශක නේද? වෛද්‍යවරු හම්බෙලා හැකි පමණින් ඒවා විසඳ ගන්නවා. නමුත් හිතේ ඇති වෙන වේදනා ඇති වෙන වාර ගන්න, කයේ ඇති වෙන වේදනා ඇති වෙන වාර ගන්නට වැඩිය එකම සිද්ධියක් ඉඳලා හිතේ ඇති වෙන වේදනා ඇති වෙන වාර ගන්න වැඩියි. එතකොට හිතේ ඇති වෙන වේදනා නැති කර ගැනීම සඳහා ඒවටත් හේතු තියෙනවා. බුදුරජාන් වහන්සේ හැම දෙයකටම හේතුව දේශනා කරලා තියෙනවා. මෙන්න මේ වේදනාවල් මෙන්න මේ පශ්චත්තාපයන් මෙන්න මේ දේවල් ඇති වෙන්නේ මෙන්න මේක හින්දා. එතකොට ඒව නැති කරගන්නේ මෙහෙමයි කියලා දේශනා කරලා තියෙද්දී අපි බොහෝ විට හේතුව හොයන පාටක් පේන්නේ නැහැ. හේතුව හොයන පාටක් පේන්නේ නැහැ. ඒක නැති කිරීම හොයන පාටක් පේන්නත් නැහැ. ඒකට වෙනත් ආකාරයක වැඩපිළිවෙලකට යන ගතිය පේන්න තියෙනවා. කොහොම නමුත් අපි අහලා තියෙන හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ දුක් නැති කරන ධර්මයක්ද නැද්ද? ඒක දුක් නැති කරන ධර්මයක්. එහෙමනම් අපිට ඇතිවෙන දුක් පීඩා නැති වෙන්න ඕනේ ඒ ධර්මය තුලින් අපි කටයුතු කරනකොට චිත්ත පීඩා නැති වෙන්න ඕනේ. ඉතින් අන්න ඒක සිද්ධ වෙන ක්‍රමයක් අපිට විද්‍යාමාන වෙන්නත් ඕනේ. කොහොම නමුත් කමක් නැහැ. අපි අපේ පැත්තට පොඩ්ඩක් අවධානය යොමු කරලා දැන් බලමු. අපි එකිනෙකා එකිනෙකා එක එක විදිහ වෙලා ඉපදිලා. එක්කෙනා එක්කෙනා ගත්තොත් ඒ අයට හම්බෙලා තියෙන ශරීරය එක එක විදිහ. ඒ අයට හම්බෙලා තියෙන දෙමව්පියොත් එක එක විදිහ. ඒ අයට හම්බෙලා තියෙන භවභෝග සම්පත් එක එක විදිහ. ඒ ඒ කෙනාගේ ජීවිත සමහර අයට හරියට මහන්සි වුණත් දියුණු වෙන්න බෑ. සමහර අයට යන්තම් මහන්සි වුණත් දියුණු වෙන්න පුළුවන්. සමහර අයට හරියට අසනීප, සමහර අයට එහෙම නෑ. මොකද පෙර සිද්ධ කරන ලද්දා වූ කර්ම වේගයන් පෙර සිද්ධ කරන ලද කර්ම වේගයන් හේතුවෙන් අපිට දැන් ඒවා පටිසන්ධීම් සිද්ධ වෙමින් තියෙනවා. ඒක පිළිගන්නවද? ඒක පිළිගන්න වෙනවා අපිට. ඒක අපි දන්නවා. ඒක මූලික සංකල්පයක් අපි තුල තියෙන. පෙර ඒවා දැන් පටිසන්ධිනවා නම් පෙර ඒවා දැන් පටිසන්ධිනවා නම් දැන් කෙරෙන ඒවා අනාගතේ පටිසන්ධිනවද නැද්ද? හොඳයි. එහෙනම් දැන් කෙරෙන ඒවා අනාගතේ පටිසන්ධිනවා. එතකොට මම අහන මේ අයගෙන් මේ වෙනකම් මේ ගත්ත ජීවිතේ මේ ලැබපු ජීවිතේ මේ වෙනකම් වැඩියෙන් සිද්ධ වෙලා තියෙන්නේ පින්ද පවුද <laughs> වැඩියෙන් වෙලා තියෙන්නේ පව කියලා කියන්න වෙනවා ඔන්න ලෝභ දේශ මෝහ කියලා කියන්නේ ලෝභ දේශ මෝහ කියලා කියන්නේ අකුසල් අලෝභ දේශ මෝහ කියන්නේ කුසල් මේ වෙනකොට වැඩියෙන් පහළ වෙලා තියෙන්නේ කුසල් සිද්ධ අකුසල් සිද්ධ අකුසල් සිත් අද හැන්දෑ මළොත් අද හැන්දෑ මැරුණොත් මං වැඩියෙන් පව් කරගත්ත කෙනෙක් කියලා කියන්නේ. මං වැඩියෙන් අකුසල් පුරෝගත්ත කෙනෙක් කියලා කියන්නේ. නේද? නෑ කියන්න බෑ. මේ දැන් කිව්වේ වැඩියෙන් කෙරලා තියෙන්නේ පව්. නේද? සතෙක් මරපු එකේ ඉඳන් හොරකමක් කරා නම් කාමයේ වර්ධව හැසිරුණා නම් බොරු කිව්වා නම් කේලම් කිව්වා නම් පරුස වචන කිව්වනම් හිස් වචන දෙඩෙව්වනම් නේද? ඒ හැම අවස්ථාවකම පවසිද්ධ වෙලා වැඩි. එතකොට අද හැන්දෑයාමේ මලොත් වැඩි අවධානමක් තියෙනවද නැද්ද නරක තැනක උපදින්න? නේද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි. පන්සිල් පද පහ කැඩෙන හැම වෙලාවකම පවසිද්ධ වෙනවා. පිළිගන්නවද? එහෙනම් මම දැන් අවවාදයක් දෙන්න යන්නේ අදිසිය මැරුණොත් එහෙම ප්‍රශ්නයක් අද ඉඳන් ආය කවදාක්වත් පන්සිල් පද පහ කඩන්න නැතුව ඉන්න කියලා. දැන් මම කියනවා මෙයාට එහෙනම් ආය ආය අද ඉඳන් පන්සිල් පද පහ කඩන්න එපා කියලා. හා කියලා කියනවද? මොකද ඒකට කිසිම ජවයක් නැත්තේ. <laughs> හ්ම් අන්න එක්කෙනෙක් කියනවා පස්වෙනි එක අමාරුයි කියලා. <laughs> නෑ නෑ අපි කතා කරමු අපි ගැන අපි අපිනේ හොයන්නේ. චේතනාවක් නැතුව චේතනාවක් නැතුව කැඩෙනවා කියන එක වෙන්නේ ඇවිදගෙන යනකොට කූඹියෙක් මැරෙනවා නම් සතෙක් මැරෙනවා නම් දන්නේ නැතුව හැබැයි දැනගෙන නම් බෑ. <laughs> <laughs> එතකොට දන්නේම නැද්ද? ඔව්. <laughs> ඔව්. නෑ අපි ඒක පස්සේ කතා කරන්න තියමුක එහෙමනේ මං අහන්නේ. ඔව් නෑ කමන්නේ. උපරිම වශයෙන් ඒ කියන්නේ කොහොමත්ම උඩට උඩට උඩ පැත්තට මකුල් දැල් කඩපුවාම යට ඉඳන් උඩට ඒ කට්ටිය උඩටම යනවා. හිමින් සැරේට. තවත් සතෙක්ගේ ජීවිතයක් හැම සතෙකුටම මොකක් හරි ජීවිතයක් මේ මේ ලෝකේ ඉඩක් ලැබිලා තියෙනවා. අපිටත් ඉඩක් ලැබිලා තියෙනවා. මං කැමති නෑ මගේ ඉඩ අයින් කරන්න. නේද? කිසිම සතෙක් කැමති නැහැ ඒ සතා අපි කැරපොත් එක් දැකලා මරන්න ගියත් ඒ සතා දුවනවද නැද්ද? ඒක දුවන්නේ ඒ මොකද එයාට මර බය දැනෙනවා. නේද? ඊළඟට පොඩි කරලා දැම්මොත් එහෙම දඟලනවා හරියට. නේද? එහෙනම් හැම සතෙක්ම අපි දන්නේ නැති වුණාට ඉතින් ඒ සතාගෙන් එන හානිය අවම කරගන්න තමන් ඒ අවට පරිසරය පිරිසිදුව ඒ ආකාරයට තියාගත්තම සත්තුන්ගෙන් එහෙම කරදර වෙන්නේ නැහැ. ඔව්. කොහොම නමුත් දැන් මං මෙහෙමත් කියන්න. මේක ඇත්තම ඇයි අර ජව සම්පන්න හැඟීමකින් මේක මං කරන්න නෑ කියලා කිව්වේ නැත්තේ. පන්සිල් රකිනවාද එහෙනම් හෙට ඉඳන් කියලා ආපුවාම ඒක එක පුංචි ප්‍රශ්නයක් තියෙනවා වගේ තේරුණා. නේද? මං කිව්වොත් අපි මේක වෙනත් විදිහකින් තෝරගමු. පරුස වචන කියන එක හොඳද? නෑ. සමහර වෙලාවට වෙන කෙනෙකුට පරුස වචනයෙන් බැනලා අපි අපි ආදරය කරන කෙනෙකුට හිත රිදෙන වචනයෙන් බැනලා තීරණ අරගෙන නැද්ද මං ආයෙනම් කවදාකවත් බයින්නේ නැහැ කියලා. ආයෙනම් මං කවදාකවත් බනින්නේ නැහැ කියලා තීරණ අරගෙන නැද්ද? ඊට පස්සේ බැන්නේම නැද්ද? ඊට පස්සෙත් බැන්නද නැද්ද? එතකොට ඔන්න ඔය අවිශ්වාසය තමයි අපිට අපි ගැන තියෙන්නේ. දැනුත් පන්සිල් රකින්නවා කියලා කිව්වට මොකද වෙන්නේ? මේ දැන් කොයි වෙලාවේද පන්සිල් රකින්නවා කියලා කිව්වේ? මම පන්සිල් රැක ගන්නවා කියලා කිව්වේ මං අහද්දි නේද? මං දැන් අහද්දි පන්සිල් රකින්න පුළුවන්ද කියලා ඒ වෙලාවේ නේද ඒක ගැන කල්පනා වුණේ පුළුවන්ද බැයිද කියලා. එතකොට අර ඊට ඉස්සෙල්ලා පාණාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කියනකොට එකක් තිබ්බේ නැද්ද? ඒ වෙලාවේ මොකක්ද දන්නේ කරේ? නේද? ඒ ප්‍රශ්නෙත් අපි සාකච්ඡාවට ගමු. නේද? ඒ වෙලාවේ මොකද්ද කරේ? ඒ මොකද්ද ඒ කරේ? ගාථා කිව්වා. එහෙමද? ඒ පන්සිල් අපි ඒකට කියන්නේ මොකක් කියලාද? පන්සිල් සමාදන් වෙනවා කියලා. සමාදන් වෙනවා කියන්නේ මොකද්ද? ඔව් දැඩි අදිෂ්ඨානයකින් අදිෂ්ඨානයකින් චේතනාවෙන් අපි මං ආය මේ වැරද්ද කරන්නේ නෑ කියලා පොරොන්දු වීමක්. එහෙම වුණාද දන්නේ නැහැ එතෙන්දී. හුඟක් දෙනා පන්සිල් සමාදන් වෙන්නේ නැහැ පන්සිල් කියනවා. පන්සිල් ඔහේ කියනවා මේක මොකක්ද කියන්නේ කියලාවත් අදහසක් නැතුව ආන් ඒක හින්දා ඒකෙන් ලැබිය යුතු ඒකෙන් ලැබෙන යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවද ඒක ලැබෙන්නේ නෑ. ඒක අපි දැන් සාකච්ඡාවට ගන්නවා. මොකක්ද ඒකෙන් තියෙන ප්‍රයෝජනය කියලා. බෞද්ධ ඇත්තන්ට තියෙනවා මහා අභිමානවත් ධර්මයක් ලැබිලා තියෙන බෞද්ධ ඇත්තන්ට. මොකක්ද අභිමානය? කිසිම දෙයක් දන්නේ නැතුව කරන්න ඕනේ නැහැ. ඇයි? ඒක හේතු ඵල දහමක් හින්දා. මේ දේ වුණොත් මේ දේ වෙනවා මේ දේ වුණොත් මේ දේ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා නම් සිල් රකින්න ඕනත් මොකටද කියලා දැනගෙනද නැද්ද? භාවනා කරන්න ඕනත් මොකටද කියලා දැනගෙනද නැද්ද? මේ දැන් ඉතින් වයසයිනේ වයස හින්දා අපි දැන් සිල් රකින්න ඕනේ. ඒකද මොකද කාරණාව? නෑ. නේද? ඊළඟට භාවනා කරන්න ඕනේ දැන් කට්ටියම ඉතින් භාවනා කරනවා. දැන් ඉතින් මේ නේද මේ නේද වැදගත් මිනිස්සු නම් ඔය අවුරුදු 50ක් විතර වෙද්දි භාවනා කරන්න ඕනේ. නේද? ඒක හින්දා අපිත් භාවනා කරන්න ඕනේ කියලා එහෙමද? නෑ. භාවනාවක් කරලා ඉවරුණාමත් සීලයක් රැකලා ඉවරුණාමත් තමන් ආවර්ජනය කරලා නැවත විමසලා බලන්න ඕනද නැද්ද? මගේ මොකද්ද මට උනේ? දවසින් දවස දවසින් දවස වර්ධනයක් නැත්තම් මොනයම් හෝ දෙයක. ඉතින් මම මොකටද මේවා කරලා? නේද? දැන් පන්සිල් සමාදන් වෙලා කොච්චර කල්ද අපි? නේද? හරියට වයසට වයස වගේ නිකන් හරියට නේද? පන්සිල් සමාදන් වෙලා කොච්චර කල්ද කියලා අහනවා. නමුත් මොකක් හරි වෙනසක් තියෙනවද පන්සිල් සමාදන් වුණාට පස්සේ? අපි නම් දන්නේ නැහැ <laughs> නේද? එහෙනම් මේ ඔක්කොම හොයාගන්න ඕනේ පොඩි තැනේ ඉඳන් අපි සකස් වෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන යමක් කරන්න කියලා ඒක යම් කිසි හේතුවක් ඇතුව දේශනා කරලා තියෙනවා මිසක් එහෙම නැතුව නෙවෙයි. එහෙනම් අපි මේවා ගැන පොඩ්ඩක් දෙයක් අපේ පැත්තට ගැලපෙන ආකාරයෙන් හැම දෙයක්ම ඕන වෙන්නේ මොකටද කියලා කතා කරමු. එහෙනම් මම දැන් පුංචි උදාහරණයක් ගන්න යන්නේ අපි හිතමු කවදාක්වත් මං ආයේ පරුස වචනෙන් බනින්නේ නැහැ කියලා තීරණයක් ගත්තා කාට හරි. කාටවත් බයින්නේ නැහැ කියලා. ඒක ඒක සිල්පදයක්නේ නේද? දැන් මං කිසිම ගැටලුවක් නැතුව සාන්තව ඉන්න වෙලාවක හිත හොඳින් සතුටෙන් ඉන්න වෙලාවක කාර්යාලයට යනවා. දැන් එහෙම යනකොට මට තරහ තියෙනවද? එහෙම යන වෙලාවක තරහ නැහැ. තියෙනව නම් දැනෙන්න ඕනද නැද්ද? එහෙනම් නැත්තටම නෑ නේද? මේ වෙලාවේ තරහ තියෙනවද? නැහැ. රහතන් වහන්සේට තරහ තියෙනවද? නැහැ. එහෙනම් රහත් වෙලාවක්ද? එහෙනම් මෙහෙත් තරහ නැහැ. රහතන් වහන්සේලා තරහ නැහැ. එහෙනම් රහත් වෙලාවක්ද? නෑ. මොකද්ද රහතන් වහන්සේගේ මගේ වෙනස? රහතන් වහන්සේගේ හිතේ තරහ නෑ. දැනුත් මගේ හිතේ තරහ නෑ. මොකද්ද වෙනස? මට ආ මට පස්සේ තරහ යනවා. <laughs> මට පස්සේ තරහ යනවා කියන්නේ මොකක්ද? දැන් මම මෙහෙම හිටියට මට තරහ යන ගතිය තියෙනවා. තරහ යන ස්වභාවය තියෙනවා. ස්වභාවය තියෙනවා කියන්නේ තියෙනවා කියන එකද? යටපත් වෙලා හරි තියෙනවා. කොහෙද තියෙන්නේ කියලා හෙව්වොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉටි රෙද්දක් තියෙනවා. හොඳට වියලි රෙදි කෑල්ලක් තියෙනවා. ඊටා වියලි රෙදි කෑල්ලක වතුර නැහැ. ඉටි රෙද්දෙත් වතුර නැහැ. හරිද? අපි කියනවා ඉටි රෙද්දේ වතුර උරන ස්වභාවය නැහැ. හැබැයි මේ රෙදි කෑල්ලට වතුර වැටුණොත් උරනවා. ස්වභාවය තියෙනවා කියන්නේ තියෙනවා කියන එක දැන් වතුර තියෙනවද රෙදි කෑල්ලේ? නෑ. ස්වභාවයයි තියෙන්නේ. නැවත හටගන්න ගතිය තියෙනවා. නේද? තහඩු වහලකට වතුර වැටුනොත් සද්ද ඇහෙන ස්වභාවය තියෙනවා කියලා අපි දන්නවා. හැබැයි දැන් සද්ද නෑ. ඒ වගේ අපේ సంతානවල තරහ යන ස්වභාවය තියෙනවා. ඊර්ෂ්‍යා ඇති වෙන ස්වභාවය තියෙනවා. දැන් නෑ. නේද? තියෙන හින්දා ඒකට අදාළ පරිසරය හැදෙනකොටම තරහ යනවා. අන්න ඒ ස්වභාවය තියෙනකොට කියනවා අනුසේ වශයෙන් තියෙනවා කියලා. හරිද? අපි ඒක තියෙනවා කොහෙවත් තැම්පත් වෙලා තියෙනවා නෙවෙයි. හටගන්න ගතිය තියෙනවා, හටගන්න ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ මට තියෙන ටකරම් වහලයක්. ඒක වතුර වැටුනොත් ඉවරයි. නේද? දූවිලි ගොඩක ඇවිස්සෙන ස්වභාවය තියෙනවා. එහෙනම් හුලං ආවොත් තමයි ඇවිස්සෙන්නේ. නේද? ආන් ඒ වගේ මේ හිතත් ඇවිස්සෙන ස්වභාවය තියෙනවා. රාග දේශ මොහ ඉදිරියේ ඇවිස්සෙන ගතිය ඊර්ෂියා ක්‍රෝධ වෛර මාන පාර යන්නවත් බෑ. හරි කරදරයක් මේක. ඇයි පාර යන්නවත් නෑ මට. මං ඇහැ කරන ආසේ දිව ශරීරේ අරන්නේ පාර යන්න ඕනේ. දකින්න දකින්න ඒව හැටියට එක එක විදිහට හැදෙනවද නැද්ද මේ හිත? නේද? කවුරු හරි ලොකුකම් කිව්වොත් එහෙම මොකද වෙන්නේ? අනේ හරි අමාරු වෙනවා. මොකද වෙන්නේ? කවුරු හරි මගේ ළඟට ඇවිල්ලා හිතවත් කෙනෙක් ටිකක් වැඩිපුර ලොකුකම කියනවා. කියනකොට මොකද වෙන්නේ මේ හොඳට හිටිය මට? මේ මමත් පටන් ගන්නවා ලොකුකම් කියන්නේ ඇයි දන්නේ නැද්ද කියලා මේ පැත්තෙන්. මේ පැත්තෙන් ඒක කියනකොට එහා පැත්තේ ආ තව එකක් පටන් ගන්නවා. දැන් දැන් තරංගයක් තමයි මෙතන තනි කරන්නේ. නේද? ඉතින් ඒ විදිහට සකස් වෙනවා අපේ හිත. එක එක විදිහට සකස් වෙනවා. නේද? ආන්ගේ සකස් වෙනකොට අපිට අන්න බලන්න දැන් ඔන්න මං ඉස්සෙල්ලා කියන්න ගියේ කාර්යාලයට යනවා දැන් මේ තරහ අනුසය වශයෙන් තියන්න ආව තරහ තියෙන කෙනෙක්. ඒ කියන්නේ තරහ යන ස්වභාවය තියෙන කෙනෙක්. යනකොට කවුරු හරි නුරුස්සන වැඩක් කරනවා. නුරුස්සන වැඩක් කරනකොට ඔන්න දැන් මොකද වෙන්නේ අර අනුසේ වශයෙන් තිබ්බ එක ඔන්න වෙන ස්ටේජ් එකකට එනවා. තවත් පියවරක් ඒක ඉස්සරහට එනවා. ඒ මොකද්ද? දැන් මට දැනෙනවා. නිකන් පොඩ්ඩක් හූරනවා වගේ හිත නේද? ඒක දැනෙන්නේ මොන්නේ නිකන් අපි කැමතිද කවුරු හරි අපි හූරනවට ශරීරය? නමුත් ඉතින් ටිකක් ඉවසන් ඉන්න පුළුවන්. නේද? අන්න ඒ වගේ හිත නිකන් හූරනවා වගේ අරක දැක්කම අමාරුයි වගේ නිකන්. නේද? අහක බලන ඉන්න බලනවා ටිකක් වෙලා මේ පැත්තමයි බැලෙන්නේ. හරිද? ඒකමයි ආයසරයක් අර එක දිගට ඒක ඒකම කරනවා. මං කැමති නැති වැඩේම කරනවා කවුරු හරි. ඒක දකින දකින වාරයක් වාරයක් ගානේ මගේ අර තරහා කියන සිතුවිල්ල අඩු වෙනවද වැඩි වෙනවද? ඔන්න වැඩි වෙන්න පටන් ගන්නවා. නේද? අන්න ඒ දැන් එහෙනම් අනුසය අවස්ථාව නෙවෙයි. ඒ කියන්නේ අපේ හිතේ අනුසය අවස්ථාව ඉක්මුවා. ඒ කියන්නේ වතුර වැටෙන්න පටන් අරන් තියෙන්නේ. ටාකරම් වහලට වතුර වැටෙන්න පටන් අරන් වගේ දැන් මේක පොඩ්ඩක් දැන් එන්න එන්න එන්න එන්න තවත් වැඩි වෙනකොට අපිට මොකද වෙන්නේ? සංසුන්ද නොසංසුන්දම. දත් වහගෙන ඉන්නවා උනාට ඉන්න පුළුවන් තාම. නේද? මේ විදිහට ඉන්නකොට මෙයා ටිකක් වැඩි වගේ වුණාට වැඩිය. දැන් මගෙත් මොකද වෙන්නේ එතකොට? වැරද්ද කරන්නේ කවුද දැන්? එහා පැත්තේ. දැන් රිදෙන්නේ කාටද? අයියෝ. අපරාධනේ. කවුරුත් වැරදි කරන්නේ රිදෙන්නේ කාටවත්. මං අහන මේ අතංගේ. හැමදාම ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා හරියට විඳවනවද නැද්ද? වැඩියෙන් රිදෙන්නේ Tamange වැරදි හින්දාද අනුන්ගේ වැරදි හින්දාද? ඔය බලන්නකෝ ඉතින් අපරාධයන්නේ ඒක තේරුම් නැති වැඩන්නේ. නේද? ආ ඉතින් ඒක වෙනවා. ඒක කරගන්නවද වෙනවද? වෙනවා එහෙනම් ඒක නම් මං තේරුම් ගන්න ඕන මං අපරාධ මේ අනුන්ගේ වැරදි හින්දා විඳෝ විඳෝ ඉන්නේ අරයා දැන් ඔන්න කියන කෙනා දැන් ඔන්න රිදි රිදි රිදි රිදි ඉන්නවා එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ මේක වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ගියොත් මොකද වෙන්නේ අත්දැකීමෙන් කියන්න පුළුවන් වචනයෙන් පිට වෙනවා කෑ ගහනවා ඒකත් ඉක්මවා ගියොත් ගහන්න පයින්නවා නේද හරියි දැන් ওই සිද්ධිය සිද්ධ වෙලා ගෙදර ගිහිල්ලා ගෙදරට විස්තර කරන්නේ කොහොමද? මං ඊටාම හිත හොඳින් ගියා. මට කිසි ප්‍රශ්නයක් තිබ්බේ නෑ. නුරුස්සන වැඩේ කරා. මං ඉවසගෙන හිටියා. තවත් එක දිගට ඒක කරා. ඉවසගෙන හිටියා. ඉවසගෙන හිටියා. ඉවසගෙන හිටියා. අන්තිමට මගේ ඉවසීමේ සීමාව පැන්නා. නේද? මගේ ඉවසීමේ සීමාව පැන්නා. මම බැනගෙන බැනගෙන බැනගෙන බැනගෙන බැනගෙන ගියා. කියනවද නැද්ද? ඔය බලන්න හරියට නිකන් අපි අපේ මේ ශරීරය ගැන කතා කරනවා වගේ අපේ හිත ගැන අපි කතා කරනවා ලස්සනට කාට හරි මේක විස්තර කරද්දි. නේද? මගේ ඉවසීමේ සීමාව පැන්නා. ඊට පස්සේ මම මෙහෙම මෙහෙම කරා, මෙහෙම කරා, මෙහෙම කරා. දැන් මට හිතෙනවා අපරාධය වගේ කිව්වේ කියලා. නේද? පස්සේ ආයෙ හිතෙනවද නැද්ද තරහ ගිය වෙලාවට එක එකව කියලා පස්සේ හිතෙනවද නැද්ද අපරාධ කිව්වේ කියලා ඇත්තටම අපි කියමුක බලන්න ඒක දැන් රහසක් අහන්නේ මං තරහ ගිය වෙලාවට ඇත්තම කියලාද බයින්නේ අපි අපි අපි කාට හරි බැන්න වෙලාවක් පොඩ්ඩක් කල්පනා කරන්නකෝ. තරහ ගිය වෙලාවට ඇත්තමද කියන්නේ නැත්නම් ටික වැඩි කරලාද කියවෙන්නේ? වැඩි කරලාද නැද්ද කියවෙන්නේ? ඒ කියන්නේ ඇත්තම හිතේ තියෙන එක නෙවෙයි නේද? ඒකනේ පස්සේ අපරාධ කියලා හිතෙන්නේ. ඒ අපි නේද? අනිත් අය හැබැයි තරහ ගිය වෙලාවට අපිට අනිත් අය තරහ ගිහිල්ලා අපිට කියන ඒවා ඔක්කොම අපි හිතන්නේ කොහමද? තරහ ගිය වෙලාවට තමයි ඇත්ත කියන්නේ. නේද කියලා කියලා එක මතක තියාගන්නද තරහ ගිය වෙලාවට තමයි ඇත්ත කියන්නේ කියලා මතක තියාගන්නවද නැද්ද? ආ තරහ ගියා ඒ වෙලාවේ තමයි ඇත්ත කිව්වේ කියලා මතක තියාගන්න. හරි කොහොම නමුත් කමන්නේ ඒක වෙනම කාරණාවක්. නමුත් දැන් අන්න අර සීමාව පැන්නා කියලා වචනයක් කියවුණා. නේද? අපේ හිතක ක්‍රියාත්මක භාවයට යන්න යම් හැඟීමක් ප්‍රබල වෙන්න ඕනේ. ඕනම හැඟීමක් ප්‍රබල වුණොත් තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. නැත්තම් ඒක ඉස්සෙල්ලාම හැඟීමක් විදිහට ඇති වෙලා ඒක ක්‍රියාවට යන්නේ නැහැ. ඒක හිතේ නොසන්සුන් විදිහට තියෙනවා. දැන් හොඳට තේරෙනවද ක්‍රියාත්මක භාවයට යන්නේ එක ලිමිට් එකකින් එහා. එක සීමාවකින් එහා. නේද? එතකොට අනුසේ වශයෙන් තියෙන එක එක සීමාවකින් එහාට තමයි මොන හරි දැක්කහම මොන හරි අහපුවාම තමයි <clears throat> නැත්තම් තනියම මතක් වුනහම. ඔන්න අනුසේ වශයෙන් තියෙන එක හිත නොසන්සුන් කරන ගානට එනවද නැද්ද? තනියමත් ඉන්නේ පුටු උඩට වෙලා නොසන්සුන් වෙලා. නේද? තනියම පුපුරන දැකලා තියෙනවද? නේද? නේද? තනියම පරණ ඒවා මතක් කරගෙන ඉතින් පුපුරනවා. තනියම hina වෙනවා දැකලා තියෙනවද? දෙකම එකයි. <laughs> හරිද? ඒ මොකද අන්න අර නේද මොනවා හරි එකක් මතක් කරලා තනියම hina වෙනවා. නේද? ඉතින් අර පුටුවක් උඩට වෙලා ඉඳගෙන හොඳට ඉන්න පුළුවන් කියලා මොකද කරන්නේ? මේ තරහකාරයක් නෑ ඉස්සරහා. නේද? තරහට අදාළ මොකක්වත් නෑ. මේක තනියම නිකන් ප්‍රෝග්‍රෑම් වෙලා වගේ. නේද? පරණ එකක් මේකේ ප්‍රෝග්‍රෑම් වෙලා මොකද කරන්නේ තනියම පුපුරනවා. අපරාධි. එතකොට කවුරු හරි ආවොත් එහෙම නේද? ඉතින් හරි අමාරුයි ඊට පස්සේ ඒක. කොහොම නමුත් කමන්නේ මෙන්න මේ මේ වගේ පියවර තුනක්. අවස්ථා තුනක්. නේද? එක එක සීමා වලින් එහාට අපේ හිතේ උපදින හැඟීම් වල අවස්ථා තුනක් තියෙනවා කියලා අපිටම තේරෙනවද? නේද? එකක් තමයි නෑ වගේ. ඇත්තටම නෑ ඒ වෙලාවේ. හරිද? ටකරන් වල සද්ද නෑ වගේ. නේද? ඒ වෙලාවේ නෑ. ඊට පස්සේ අදාළ එතකොට ඒ ඒක ඒ ඒ ස්ටේජ් එකට කියනවා අනුසය කියලා. හරිද? අදාළ හැඟීම ඉපදෙනවා ඒකට අදාළ අරමුණු ආපුහම. එතකොට හිත නොසන්සුන් වෙනවා. හරිද? හරියට නිකන් ভাইබ්‍රේට් වෙනවා වගේ. මේක නොසන්සුන් වෙලා මොකද වෙන්නේ? නොසන්සුන් වෙලා නොසන්සුන් වෙලා නොසන්සුන් වෙලා එක් අන්න එතකොට කියනවා ඒ නොසන්සුන් වෙන ගානට වර්ධනය වෙලා තියෙනකොට අපේ හිතේ තියෙන හැඟීම කෙලෙස් ධර්මය ඒකට කියනවා පරිඋත්ථාන කියලා. හරිද? ඊළඟට ඒකේ සීමාව ඉක්මවා යනවා. ඉවසන්න පුළුවන් සීමාව නැති වෙලා යනවා. නේද? එතකොට කාටවත් නවත්තන්න බෑ. එයාව. මොකද ඇතුලෙන් එනේ හැඟීම කොච්චර ප්‍රබලද අන්නේව කාටවත් නවත්තන්න බෑ. මොකද වෙන්නේ? ඒක ක්‍රියාත්මක භාවයට වචනෙන් හෝ ක්‍රියාවෙන් හෝ ක්‍රියාත්මක භාවයට යනවා. හරිද? අපේ ජීවිතය ගැන අපි අනිත් පැත්ත හැරිලා බලනකොට අපිට මේක තේරෙනවද නැද්ද? එහෙනම් පැහැදිලිව මේ කවුරු ගැනද කතා කරන්නේ? මගේ ක්‍රියාකාරීත්වය නේද? මේක කොච්චර මේ හැංගීම කියන එක ප්‍රකටද කියලා බලන්න ඇඳේ නිදාගෙන ඉන්නවා එලාම් එක වදින වෙලාවේ. දැන් නැගිට ගන්න බැරුව ඉන්නේ. නැගිටින්නමයි වෙලාව මේක තිබ්බේ නැගිට ගන්න බෑ. ඇයි මේ ශරීරය ඔසවන්නට අවශ්‍ය කරන බලය මදි අපිට ඇවිල්ලා අපි නැගිටින්න ඕන කියලා හැඟීම තියෙනවා. හැබැයි කම්මැලි හැඟීම ඊට වඩා ඇඳට වෙලා ඉන්න ඕන කියන හැඟීම වැඩි. ඒකෙන්ද හරියට නිකන් ඉන්නේ අංශභාගය හැදිලා වගේ. නේද? එතකොට අන්න ඒ හැඟීම අර හැඟීමට වැඩිය ප්‍රබල වුණාම පරක් වෙලා තියෙන්නේ. දැන් පරක් වුණා කියලා නේද? අන්න ප්‍රබල වෙනකොට මේ ශරීරය ක්‍රියාත්මක භාවයට යනවා. දැන් එහෙනම් ඔය ලක්ෂණ තුන මගේ හිතේ ක්‍රියාකාරීත්වයයි කියලා පිළිගන්නවද? මෙහෙම එකක් තියෙනවා. ඒක නේනම් හැම වැරද්දක්ම වෙන්නේ. නේද? ආ කියන්න බලන්න. පන්සිල් කඩන්නේ නැතුව එහෙනම් ඉන්න කියලා මං කියද්දි මෙච්චර විපාක තියෙනවා කියලා තව විපාක ටික කිව්වේ නෑ ඕනනම් කොච්චර දේවල් කියන්න තියෙනවද විපාක ගැන අපි හිතාගෙන ඉන්නවා හුඟක් අය පූර්ව නිගමනයක ඉන්නවා. පූර්ව නිගමනයක ඉන්නවා මාව ඊළඟ සැරෙත් මිනිස්සෙක්ම තමයි වෙන්නේ කියලා. වෙන පැත්තකට යන එකක් නෑ කියලා. පුංචි කාලේ හිතාගෙන හිටියා නේද පවුලේ කවුරුවත් මැරෙන එකක් නෑ කියලා. පරම්පරාවේ කවුරුවත් මැරෙන එකක් නෑ කියලා නේද හිතාගෙන හිටියේ. මැරුණාද නැද්ද? අනිත් අය විභාග අසමත් වුණාට මම නම් අසමත් වෙන්නේ නැහැ කවදාකවත් කියලා හිතාගෙන හිටියද නැද්ද? අපේ අම්මට තාත්තට ලොකු ලොකු ලෙඩ එකක්වත් හැදෙන්නේ නැහැ කියලා හිතන් හිටියද නැද්ද? ඕවා ඔක්කොම වුණාද නැද්ද? දැනුත් හිතාගෙන ඉන්නවා මං අපාය යන්නේ නැහැ. මං තිරසනෙක් වෙලා උපදින්නේ නැහැ කියලා. ඒකත් වුණොත් එහෙම අපිට පූර්ව නිගමන ගන්න පුළුවන්කමක් ඇත්තේ ඇත්තේ නෑ. එතකොට යම් විදිහකින් අපේ මරණාසන්න වෙලාවේ උපදින චිත්තය හරි වෙනස් වෙලා ආසන්න කර්මය විදිහට හරියි ආචින්න කර්මය විදියට හරි. මොකක් හරි එකක් ඉස්මතු වෙලා යම් විදියකින් හිරේ විලංගුවේ වැටෙනවා වාගේ බලන්නකෝ. නේද? වැරදි කරපුවාම හම්බෙන දඬුවම් බලන්නකෝ මේ ලෝකේ ඉන්න අයට හිරේ වැටිච්ච අයට කොහොමද? සමහර අයව හිර කරලා. යන්න බෑ. සමහර තිරිසන් සත්වය මොකද වෙලා තියෙන්නේ? ඉපදිලා දවස් දෙක තුනයි හරක් පැටියෙක්, බැටළු පැටියෙක් නේද? ඔක්කොම බලන්න අල්ලලා බැඳ ගන්නවද නැද්ද? අයන හිරේගේ දාලා වගේ හරියන එක. සමහර අයට තව කාවත් හම්බෙන්න බෑ වැරදි වැඩි නම්. කාවත් හම්බෙලා කතා කරන්න කතා කරන්න බෑ. ඉතින් ඒ තිරිසංගත සත්තුන්ටත් කතා කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් හරියට නිකන් කතා කරන්න බැරි විදිහටම හිරේ දාලා වගේ. සමහර කට්ටියට කාවත් දකින්න නෑ. සමහර තිරිසංගත සත්වයෝ ඉන්නවා නේද? මේ මහ පොළොවේ එළිය දකින්නේ නෑ. පොළොව අස්සේ උපදිනවා. පොළොව අස්සේ මැරලා යනවා වතුර යට උපදිනවා වතුර යට මැරලා යනවා අනන්ත දුක් තියෙනවා ඒ සත්වයින්ට අනිත් සත්තුන්ගෙන් පුදුම කරදර තියෙනවා හිරිහැර තියෙනවා ඒ විතරක් නෙවෙයි මුළු ජීවිතේම අවුව වැස්සේ නේද හුළඟේ දැවි දැවි ඉන්න අපිට වගේ ප්‍රතිකාරයක් කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ පුදුමාකාර දුක්ඛ ස්කන්ධයක් උසලනවා ඔය තිරසංගත සත්වය දැකලා තියෙනවා ලොරි වල එහෙම පටන් යන හැටි නේද? ඉතින් ඒවා ගැන මම අමුතුවෙන් මේ වෙලාවේ කියන්න ඕනේ නැහැ. පාපය කියන එකෙන් අපිට බැරි වෙලාවක්වත් මේ ලෝකේ අපි වරද්ද ගත්තොත් අපි ලොකු ප්‍රශ්නයකට යනවා ලොකු ප්‍රශ්නයකට යනවා. ඉතින් ඒකෙන් බේරෙන්න ඕනේ. නමුත් එහෙම කියලත් අඩුම ගානේ පන්සිල් ටික රකින්න කියලා කිව්වහමත් හ්ම් දැන් ආයෙසරම මං කිව්වොත් හෙටේ දැන් ආයෙ පන්සිල් රකින්න කියලා. ඔය බලන්නකො කිවිසුම් සද්දයක්වත් නැහැ. නිකං කියන්න පුළුවන් හරි මං රකින්නමයි කියලා. ඇත්ත ඒ කතාව ඇත්ත. ඇයි මට එහෙම කියන්න බෑ. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ. මේ තථාගතයන්න් වහන්සේ සියලු දේට හේතුව දේශනා කරා. මං අහනවා මේ අතංගෙන් ඇයි මට සිල් ටික රකින්න බැරි කියලා හේතුව හොයන්න හිත පෙළඹුණාද? ඇයි දන්නේ මට මේ සිල් රකින්න බැරි ඇත්තට. මේ ලෝකේ සිල් රකින්න අය නැද්ද? ආ. එයා බත් නෙවෙද කන්නේ? එයා දෙමව්පියන්ගෙන් හැදිච්ච අය නෙවෙද? නේද? එහෙනම් මං වගේම අය මේ ලෝකේ සිල් රකින්න අය ඉන්නවා. මොකද ඇයි මට බැරි? ඇයි හේතුව හෙව්වේ නැත්තේ? නේද? භාවනා කරන්න බැරි හේතුව හෙව්වේ නැත්තේ ඇයි? චිත්ත සමාධිය කියලා එකක් හැමතැනම දේශනා කරනවා. කෝ ඇයි හේතුව හේවි නැත්තේ මට කරගන්න බැරි අය කියලා. හිත විසිරෙනවා නම් ඒකට හේතුවක් තියෙන්න ඕනද නැද්ද? ධර්ම ගවේෂණය කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? මොනවද ධර්මය කියන්නේ? අපේ මේ හිතේ මනුස්ස సంతානවල ඉපදිය හැකි සිතුවිලි. චේතනා මෙන්න මේ වගේ මේ වගේ මේ වගේ මේ වගේ මේ වගේ චේතනා මනුෂ්‍ය సంతාන වල ඉපදිය හැකි කියලා සියලු චේතනා ගැන වර්ගීකරණය කර කර කර කර කර කර දේශනා කරපු. එන්නේ මේ චේතනාවලට හේතුව මේකයි කියලා දේශනා කරපු. ඒ හේතු නැති කරන්නේ මෙහෙමයි කියලා දේශනා කරපු. නැති කරන ක්‍රමය මේකයි කියලා සියලුම සිතුවිලි අපේ හිතවල එන සියලුම හැඟීම් ගැන බුද්ධ දේශනාවේ ධර්මය තුල තියෙනවා. එහෙනම් ධර්මයේ ගවේෂණය කරනවා කියන්නේ මොකද්ද? අන්න අර නේද? අර පැත්තෙන් පොත්පත් කියව කියවා කියව කියවා ගුරුවරු හම්බෙලා, කල්යාණ මිත්‍රයෝ හම්බෙලා ඒ පැත්තෙන් හොයාගන්නේ මොනවද? තියරි ටික. හොයාගෙන මොකද කරන්න ඕන? මේකේ බලන්න ඕනේ නේද? මේ මේක පාලනය කරගන්න බැරි වෙනකොට අන්න ඒක හොයාගන්න ඕන නම් තමයි හරිම ගවේෂණය කියලා කියන්නේ. ඒක හොයන්නයි පොත්පත් පෙරලන්න ඕනේ. ඒක හොයන්නයි ගුරුවරු ආශ්‍රය කරන්න ඕනේ. මොකද යාමට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මෙන්න මේ පන්සිල් ටිකවත් රැක ගන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. දකින දකින දේ ඉස්සර අකුසල් රැස් වෙනවා මට. අකුසල් ලොකු වෙනවා එන්න මේක නවත්තන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිනවා. විදිහත් දේශනා කළා තිනවා. මම ඒක හොයන්නේ නැහැ. තමන් ගැන හොයන එකයි ධර්මය හොයනවා කියන්නේ මගේ හිතේ ඇතිවන්නා වූ සිතුවිලි මොනවද කියලා හොය හොයලා බල බල හොයලා බල බල විසඳ ගන්න එක නෙවෙයිද ධර්මය හොයනවා කියන්නේ. නැත්නම් ඉතින් මොන අහවල් දෙයකටද? තවත් එක උපාදියක් හෝ පශ්චාත් උපාදියක් විතරයි. නේද? එහෙනම් මේකේ මෙන්න මෙතන තමන්ගේ පැත්ත විසඳා ගැනීමටයි ධර්මය. හරි. ප්‍රාණඝාතයේ සිද්ධ වෙන එක තමන්ටත් හානියක් අනුන්ටත් හානියක්. අදත්තාදානය සිද්ධ වෙන එක තමන්ටත් හානියක් අනුන්ටත් හානියක්. ඇයි? තමන්ට හානි මොකක්ද දන්නේ නැති හොර බඩුව ගත්ත හැම වෙලාවක තියෙනවනේ. අන්න හරි. අකුසල් රැස් වෙනවා, පෞසිද්ධ වෙනවා නේද? බොහෝ කරදරයි ඊට පස්සේ. කාමයේ වර්ධව හැසිරීම Tamanටත් හානියක්, අනුන්ටත් හානියක්. ඒක ප්‍රකටවම තේරෙනවා නේද? එතකොට ඒවා විපාක තියෙනවා. එහෙනම් සත්ව ඝාතන, හොරකම් කිරීම නේද? කාමයේ වර්ධව හැසිරීම දෙපැත්තටම හානියක්. බොරු කීම Tamanටත් හානියක්, අනුන්ටත් හානියක්. එහෙනම් ඒවා කළොත් අර වගේ ලොකු විපාක ලැබෙනවා. සුරාපානය මොකද දෙගොල්ලන්ට වහනයක් හොඳයි ඔන්න එකනෙක් ඇවිල මට කෙන හාමුදුරුණේ මම චුට්ට චුට්ට හැමදාම හැන්දෑවට හරියට නිකං ශරීරයට පහසුවක් වෙන විදිහට පොඩ්ඩ පොඩ්ඩ හැන්දෑවට ටිකක් අපේ තාත්තටත් දෙනවා මාත් ගන්නවා <laughs> අපෙන් කාටවක්වත් කරදරයන්නේ අපි කවදාක්වත් වචනය වරද්ද ගන්නෙත් නෑ. අපි කවදාක්වත් කිසි කෙනෙකුට හානියක් කරන්නෙත් නෑ. ඇති. කමන්නෑ වගේ නේ කරන. එහෙත් කී නෝකට සුරා මේරේ මජ්්‍ය පමා දට්ටානා කියන්නේ මේ <laughs> මද පමණට කමන්න කිය. ඒකෙන් තමන්ට සිද්ධ වෙන්නේ අත්ති විශාල හානියක්. එක දරුවෙක් මට කිව්වා දැන් අන්තිම කාලේ අපේ තාත්තාගේ තාත්තට හරි අමාරුයි තාත්තගේ ඇඟ බෙවුලනවා. දැන් ඉතින් මොකද වෙන්නේ? ටික ටික මන් දෙන්නම්. කියලා. මේක ගැන අපි හොඳට හොයලා බලන්න ඕනේ. අපි හොඳට දන්නව නේද? චුතිසිත කියන එක ප්‍රතිසන්දියට හේතු වෙන හැටි මේ ඊළඟ භවයයි මේ භවයයි සම්බන්ධ වෙන්නේ මෙන්න මේ චුතිසිතෙන්. හරි? ඒකෙන් තමයි ලින්ක් වෙන්නේ. එතකොට චුතිසිත හේතු වෙනවා ප්‍රතිසන්දියට. චුතිසිතට හේතු වෙන්නේ මොනවද? පළවෙනි එක ගරුක කර්ම. ගරුක කර්ම කියන්නේ පුණ්‍ය භාගිය පැත්තෙන් නම් ධ්‍යාන බලයක්, අපුණ්‍ය භාගිය පැත්තෙන් නම් ආනන්තරී පාප කර්මයක්. ඒ දෙක තියෙනවා නම් ඒක අනිවාර්යයෙන් තමන්ම දන්නවා කොහෙද වැටෙන්නේ කියලා. එහෙම ඒවා තියෙනවද දන්නේ ධ්‍යාන හරිද? අර නහය උඩ ධ්‍යාන, ඔළුව උඩ ධ්‍යාන නෙවෙයි. හරිද? ඒ ධ්‍යානර ඕන කෙනෙකුට පුළුවන් මේ කියලා දැන් ඔහොම ඉඳවල දැන් තව චුට්ටකින් පුළුවන් මට නා එන ඇස් පියා ගන්න. ආ දැන් නාසිකාවාග අරමුණු කරගන්න. දැන් පළවෙනි ධ්‍යානෙ අදිෂ්ඨාන කරන්න. දැන් ඉතින් මොකද්ද නිකන් ඔළුව හිර වෙනවා වගේ තේරෙනවා. හරිද ඊට පස්සේ නේද නාසයෙන් ටිකක් උඩ දෙවෙනි ධ්‍යානෙ අන්තිමට ඉස්මුදුනේ හතරවෙනි ධ්‍යානෙ. අන්තිමට ගෙදර යන්නේ මේ ඕපදූප කිය කිය සත්තු මර මර හරිද එහෙම හිටිය කෙනා යන්නේ හතරවෙනි චතුත්ථ ධ්‍යානෙට ගිහිල්ලා යන්නේ. හරි පිස්සු විකාරය කියන්නේ හොඳටම. හරි නැත්නම් නිල් පාට එළියක් පෙවුණා නම් කොළ පාට එළියක් පෙවුණා නම් ධාන. ඒවා නිකන් ධාන්නේ ආර්ය ධාන. හරි. එහෙම ධානයක් නෙවෙයි විවිච්ච කාමයේහි විවිච්ච අකුසලයේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානං කියන මට්ටමට ඒ අංග ඔක්කොම තියෙන්න ඕනේ. ඒ අංග Tamanට පිරික්සන්න පුළුවන් වෙන්න ඕන. කුසල හැඟීමක හිත නැගෙන්න ඕනේ. හරිද? ඒවා ගැන පස්සේ කතා කරන්න පුළුවන්. මොකද මාතෘකාව එක නෙවෙයි නමුත් චුට්ටක් කියලා තියන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට එන කර්මය තමයි ඊළඟ භවයට හේතු වෙන ආසන්න කර්මය. ආසන්න කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ මේ මරණ ආසන්න කාලයේදී ආසන්න වශයෙන් ඇතිවන හැඟීම. කර්මය කියන්නේ චේතනාව. එහෙනම් හැඟීම නේද? මොකද මරණාසන්න කාලය වෙනකොට මරණ චිත්ත විති පහළ වෙන්න පටන් ගන්නවා. මරණ චිත්ත විති වල පහළ වෙනකොට මේ හිතට පුළුවන්කමක් නැහැ යමක් අවබෝධ කරන්න. ඒ කියන්නේ දකින දේ ගැන හැඟීමක් උපදින්න අවබෝධ කරන්න බෑ. මේ පවන්නත්ත පෙන්න පුළුවන්. මේ පවන්නත්ත ගැන පවන්නත්තක් කියන දැකීමත් ඒක හඳුනා ගැනීමටත් ප්‍රබල සිත් හතක් අපේ සිත් වේදික පහළ වෙන්න ඕනේ. ආන්ගේ සිත් හතෙන් පහයි පහළ වෙන්නේ. ඒකින්ද හඳුනගන්න බෑ. ඒ කියන්නේ ඔන්න මට දැන් මට මේ දැන් තරහක් ඇති වුණා. ඊළඟ ඊළඟට ඇහැ කන නාසය දිව ශරීරයේ මනසෙන්වත් වෙන කිසියක් කිසිම දෙයක් හඳුනාගත්තේ නැත්තම් මනෝ සංපස්සයකින්වත් අර තරහම නේද ඊළඟ සිතෙත් එන්නේ. ඒ තරහම නේද ඊළඟ සිතෙත් එන්නේ. එහෙනම් මරණ චිත්‍රවිති පහළ වෙන්න මොහොතකට ඉස්සෙල්ලා තරහ ඇති වුණා නම් ඒක නැවත නැවත ඇති වෙවි ඇති වෙවි කොතෙන්ට යන යනවද? චුතිය දක්වා යනවා. හරිද? ඒක හරි භයානක තත්ත්වයක්. දැන් හිතන්නකෝ මේවා විසඳ ගන්න නැතුව අපි ඉන්නවා. ගෙදර ඉන්නවා මං රුස්සන්නේ නැති කෙනෙක්. නැන්දම් මේක හරි ලේලියෙක් හරි ඉන්නවා කියලා හිතන්නකෝ. මාමෙක් හරි බෑණෙක් හරි ඉන්නවා කියලා හිතන්නකෝ. හරිද? එයා තමයි වතුරෙක්කු තරන් එන්න මං එකතන් වෙලා මැරීගෙන යන වෙලාවේ. ඒක දැක්කහම මොකද වෙන්නේ? ඉන්නකොටත් ඉන්න දුන්නේ මැරෙන්න හදනකොටත් මෙතන එනවා කියලා නේද? ආන් ඒක ඊට පස්සේ එක දිගට චුතිය දක්වා යයි. ආසන්න කර්මය හරි භයානකයි. එතකොට එහෙනම් ගරුක කර්මයක් නැහැ ආසන්න කර්මය ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ. ආචින්න කර්මය ඔන්න ඔගෙන් බේරෙන්න පුළුවන් කර්මයක්. ආචින්න කර්මය කියලා කියන්නේ වැඩියෙන් පුරුදු පුහුණු කරගත්ත දේවල් මේ ජීවිතේ. මේ ජීවිතේ වැඩියෙන් පුරුදු පුහුණු කරගත්ත දේවල් ආසන්න කර්මය අභිබවා ආචින්න කර්මයක් විදිහට එනවා. මේ බලන්න. දැන් මගේ දිහා බලාගෙන බණ අහනවා නේද? ටික වෙලාවක් ටික වෙලාවක් නැද්ද ආවේ මොනවා කිව්වද දන්නේ නැහැ ඇහුනෙත් නැහැ නේද ඇහුනෙත් නැහැ මොකද ඒ උනේ සමහර වෙලාවල් එහෙම ඇහුනේත් නැහැ, දැක්කෙත් නැහැ මාව නිකන්. කොහෙද හිටියේ? පුරුදු කරපු තැන්වල ගිහින් හිටියා ටිකක් වෙලා. ඔතන ශරීරයේ තිබ්බට පුරුදු කරපු තැන්වල හිටියද නැද්ද? කැමති තැන්වල ලගිනවා ගිහිලා ලගලා ගිනොත් මෙහෙම මොනවා ගිනොත් දන්නේ නැහැ. අන්න එහෙම ස්වභාවයක් අපේ තියෙනවා. හොඳයි අපි තුමු මරණාසන්න වෙලාවේ ඒ වගේ එකක් වෙලා ඉන්නවා කියලා. ඊටත් වැඩි එහාට ගිය තත්ත්වයකටපත් වෙනවා. එක මුව මරපු මිනිසෙක් හිටියා. වැලිමුව මරු මනසෙක් හිටියා. මෙයාගේ මරණාසන්න කාලේ මෙයා එක දිගට මුව කෑ ගහන විදිහට කෑ ගහන්න පටන් ගත්තා. දැන් බලන්න අර මොකක්ද අර ප්‍රබල වෙලා එන්නේ? ආ පෙර කරපු අකුසල හැඟීමක් ප්‍රබල වෙලා ඇවිල්ලා දැන් එයා මුව මරණ හැඟීමෙන් ඉන්නේ හැම වෙලේම. දැන් ඉතින් එයාට පිරිත් කිව්වට පිම්පොත් කියෙව්වට මොකක්වත් හරියන්නේ නැහැ. ඔය ආසන්න කර්මය ගැන දන්න අය තමයි අර තමන් කරපු පින් කියවනවා පිරිත් කියනවා නේද? ඒ ඒ අම්මා තාත්තට උදව් කරන හැටි. නේද? අපි ඒ වුණාට මහා නරක වැඩක් කරන වෙලාවකට. ඔය ආසන්න කර්මයට උදව් කරන්න නෙමෙයි ආසන්න කාලයට උදව් කරන්න යනවා. හරිද? අම්මලා තාත්තලා දරුවෝ ගැන හුඟක් වෙලාවට බලාපොරොත්තු අතහැරගෙන ඉන්නේ. හුඟක් වෙලාවට. වැඩක් නැහැ. ඒ කට්ටිය කට්ටිය වැඩේ කරගන්නේ මම ওই බැඳීම් අයින් කරලා තියෙන යාළමට ආදරේ නැහැ වගේ යාළ මං ගැන හොයන්නේ නැහැ කියලා. එහෙම යන්තම් ප්‍රමාණයකට ඒ හරි මේ බැඳීම් අයින් කරගෙන ඉන්නකොට මේක අමතර කාරණාවක් අවවාදයක් හැබැයි. ඔන්න කවුරු හරි කියනවා තාත්තා එක තැන් වෙලා අම්මා එක තැන් වෙලා කියලා. දැන් මොකද කරන්නේ? ඔන්න දැන් දැන් දැන් දුවන්න ඕන ඉක්මනට. කාගේ හිත හදන්න දේ දුවන්නේ? තමන්ගේ හිත හදාගන්න දුවන්නේ. නේද? කොච්චර ආත්මාර්ථකාමීද බණ්ඩ යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? ඔළුවේ ඉඳන් අත ගන්නවා. නේද මිදි යුෂපවනවා සිප වැළඳ ගන්නවා ඉතින් පුදුම ආදරයක් ඊට පස්සේ ගිහිල්ලා ඇත්තටම තේ Tamanට ඇති වෙන ආදරය තමයි ඒක වංචාවක් නෙවෙයි නමුත් ඒකෙන් අර මැරෙන්න ඉන්න අම්මට තාත්තට මොකද හිතෙන්නේ අනේ මගේ දුව මං හිතුවට වැඩිය මට ගොඩාක් ආදරේ තව මට එක දවසක් ඉන්න තිබ්බනම් මෙයාත් එක්ක නේද ඇයි අර පුංචි කාලේ ඇඟෑලුම් පාලා නේද ඇඟ දිගේ ගිහිල්ලා ඉතින් අම්මලාට තියෙනවනේ වගේ ලොකු හැඟීම් ඒවා කොහොම ආයෙස්මත් වෙලා එනවා නේද අන්තිමට එයාට හොඳද එහෙම නේද ඒක හොඳ නෑ යන්න ආසන්න කර්මය ගැන දන්න එහෙම කරන්න නෑ ඊට කලින් කරන්න පුළුවන් දේ කරන එක තමයි කළ හැකි ලොකුම යුතුයකම ජීවදාන පින්කමක් දීලා නේද ඒ වගේ මොන හරි කරන්න පුළුවන් දේක් කරන එක තමයි යුතුයකම. ඒතර මේවා අපි දැනගෙන ඉන්න ඕන අපිව මැරෙන්න යනකොට මොකද වෙන්නේ කියලා. ඊළඟට මේ ආචින්න කර්මය කෙනෙක් ඔන්න ඔය වගේ අතීතයේ වැඩියෙන් පුරුදු කරපේවල් නැగిලා නැහැ එකක්. මේ බලන්න මේකට උදාහරණයක් එක අම්මා කෙනෙක් හැමදාම වරද්දක් නැතුව පුදුම හැඟීමකින් ගෙදර බුද්ධ පූජාව තියෙනවා. දැන් මේ අම්මා එක තැන් වෙලා ස්පිතාලට ගෙනාවා. දැන් මුණුපුරාටත් මේ ආදරේ. දැන් මුණුපුරා හරි ගොඩාක් ආදරය කරන කෙනෙක් එනවා. ආවට මෙයා අහන්නේ මොකද්ද? බුද්ධ පූජාව තිබ්බද කියලා. මොකද අපි හැම වෙලේම අපි වැඩියෙන්ම කැමති වැඩේ තමයි කරගන්න බලන්න ආදරය අභිභවායට බුද්ධ පූජාව ගැන හැඟීම එනවා. ආන් බලන්න එයාගේ සිහිය හැම නිමේෂයකම තිබේ බුද්ධ පූජාව ගැන. පුරුදු කරලා. එහෙනම් අලෝභ අද්දේශ අමෝහ සිතුවිල්ලක් පුරුදු කරොත් හරි. ලෝභ දේශ මොහ පුරුදු කරොත් අමාරුයි. දැන් මම ඉස්සෙල්ලා අහුවා හැබැයි මේ ජීවිතේ වැඩිපුර ඇති වෙලා තියෙන්නේ ලෝභ දේශ මොහද අලෝභ දේශ මොහද කියලා. මොකද්ද කිව්වේ? ලෝභ දේශ මොහ. එහෙනම් ආචින්න කර්මෙනුත් <laughs> හා ගර්භ කර්මෙකුත් නැහැ. ආසන්න කර්මය ගැන විශ්වාසෙකුත් නැහැ. ආචින්න කර්මයටත් එන්න ඉඩ තියෙන්නේ ලෝභයක් දේශයක් මොහයක්මයි. ඒ තුනෙන් එකක්වත් ආවේ නැත්නම් කටත්තා කර්මය කියලා කියන්නේ හම්බෙන් එන එකක්. හරිද? හොඳයි. දැන් අපි බලමු මෙන්න මේ හැන්දෑවට කවුරුත් හිතුවත් දන්නේ මම මාතෘකාවෙන් පිටපැන්න කියලා. නේද? හැන්දෑවට හැන්දෑවට හැමදාම නැත්තම් දෛනික වශයෙන් මත්පැන් පානය කරන කෙනෙකුට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හොඳට කල්පනා කරලා බලන්න මත්පැන් පානය කිරීමත් එක්ක අපේ හැඟීම් අඩු වෙනවාද හැඟීම් වල තියෙන අකුසල හැඟීම් තියෙන ආදරය කියන්නේ අකුසල හැඟීමක් තරහ කියන්නේ අකුසල හැඟීමක් නුරුස්සන් නැති ගතිය කියන්නේ නේද? වැළඳ ගැනීමේ කැමැත්ත කියන්නේ මොනවා හරි සින්දුවකට හරි තියෙන ආසාව කියන්නේ ඔක්කොම කුසල්ද අකුසල්ද? මත්පැන් පානයත් එක්ක ඒවා අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. නේද? හයියෙන්ම වැඩි වෙනවා කිව්වා කට්ටියක්. මන් දන්නේ <laughs> මන්න දන්න එහෙම කිව්වා. හරි. <laughs> ඒක වැඩි වෙනවා. නේද? ඔව්. මේකත් එක්ක සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බලන්න ඔන්න මං කියනවා බලු පැටව දෙන්නෙක් හොඳට යාළු වෙලා ඉන්නවා හොඳට හිතවත්කමකින් ඉන්නවා. ඉන්නකොට ඒ කියන්නේ ඉතින් නට නට සෙල්ලම් කර කර ඉන්නවා. ඔතෙන් අපි මස් කෑල්ලක් දානවා. මොනවා වේද? ආ මහා වෛරකාරය දෙන්නෙක් වගේ නේද හපා ගන්නවා, තුවාල කර ගන්නවා පුදුම විදිහට. හැබැයි ටිකක් වෙලා ගියාම ආය දෙන්නත් එක්ක හොඳට නට නට ඉන්නවා. ඒ මොකද එයාලට යාලුකම් ඇති වෙනකොට ඒක උපරිමයි තරහ ඇති වෙනකොට උපරිමයි නේද? ඊළඟට දැන් මෙතෙන්ට එහෙම ආවොත් සද්ද නොකර ඉඳීද? ආ එයාට පාලනයක් නැහැ. මෙතන ඇවිල්ලා ඕන හැටිය දඟලනවා. කෑ ගහනවා නේද? ඒ විතරක් නෙවෙයි කයෙන් කරන දේවල් පාලනයක් තියනවද? නැහැ. ඒ මොන මානසිකත්වයේද? ඒක තමයි තිරිසන් සතෙක්ගේ තියෙන මානසික ස්වභාවය අපි ඒකට කියනවා. දැන් ඉතින් මට ඉතිරි ටික කියන්න ඕනේ නෑ වගේ මට පේනවා. ඒක තිරසංගත සත්‍යයක් නැත්නම් බල්ලෙක්ගේ තියෙන මානසිකත්වයේ ස්වභාවය මනස පොඩි. අපිට හොඳ මනසක් තියෙනවා. මේ මනසේ ඇත්තටම මේ ක්‍රියාකාරීත්වය අඩුවීමක් වෙන මේකේ තියෙන පාලනය කර හැකි තත්වයන් අඩු වෙනවා. අඩු වෙලා මොකද වෙන්නේ? අර හැඟීම් ප්‍රබල වෙනවා. දැන් බලන්න සමහර ලාවට ටිකක් පදන් වුණාම යාලුකම් වැඩියෙන් දැනෙනවද නැත්ද? දැන් ඔන්න යාළුකම් වැඩි ඉඳලා කරට අත දාගෙන නේද වැඩක් නැහැ ආයෙත් ඔන්න එහෙමයි. ඒ වගේම පොඩ්ඩ එහෙම වුණොත් මොකද? හොඳට රණ්ඩු අල්ලනවා. නේද බැන ගන්නවා නේද එක එක ඒවා කියා ගන්නවා. එහෙනම් ගහත් ගන්නවා. මෙහෙත් ටිකක් අඩු ඇති කියලා මං හිතනවා. නේද? නමුත් බැන ගන්න ගතිය විවාද කර ගන්න ගතිය ගොඩක් වැඩි. හැබැයි ඉක්මනට මොකද වෙන්නේ? ආයසරයක් ඔව්වා ගණන් ගන්න දෙයක් නැහැ කියලා හැම වෙනවා. අර මෙතෙන්ට ආපු බලු පැටියාට කතාව පාලනයක් නැහැ වගේ සද්ද පාලනයක් නැහැ වගේ ඒ වෙලාවටත් කයෙන් කෙරෙන වචනයෙන් කෙරෙන ඒවා පාලනයක් නැහැ. කයෙන් කෙරෙන ඒවා පාලනයක් නැහැ. නේද වෙලාවකට ඇවිද ගන්නත් බෑ. හා. දැන් ඒ පුරුදු කරන්නේ ඒ ඒ ඒක දිනපතා තනියම හරි කිසි කෙනෙකුට කරදරයක් නොකර හරි තනියම හරි මේ පුරුදු කරන්නේ මොකද්ද? මොන මානසිකත්වයක්ද? තිරිංග සංගත සත්වයකට අදාළ පහත් මානසිකත්වයක් පුරුදු කරනවා තනියම තනියම හැමදාම රැට. හරිද? එහෙනම් පුරුදු කරපු දේ ආචින්න කර්මයේ විදිහට එන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩිද නැද්ද? ගොඩක්ම වැඩි. එහෙනම් ආචින්න කර්මයේ විදිහට එන්න ඉඩ තියෙන්නේ තිරිසංගත ස්වභාවයක්. එහෙනම් ඊළඟ උත්පත්තිය ඇත්තටම අපි නිකන් බල්ලෙක් වගේ අරගෙන බලන්න එයාගේ ජීවිතය අරන් බලන්න එයාට නිකන් ඉන්නේ හීනෙන් වගේ ඔය කිව්වට. නේද? පාලනයක් නැහැ ඩෝප් වගේ හැම වෙලේම. නේද? ඒ මොකද හැඟීම් ගොඩාක් හැඟීම් වැඩි. නේද? තරහත් වැඩි. නේද? ආදරයත් වැඩි. ඒකනේ ගොඩක් ආදරේ වෙන්නේ කෙනෙකුට. නේද? මම අද උදෙත් කිව්වේ ඒකයි නේද? පාලනයක් නැහැ මොකද වෙන්නේ නැහැ මේ ලෝකේ ගැන අපිට මේ තියෙන පෙනීම දැනීම අවබෝධයක් නැහැ නිකන් ඇත්තටම දැන් හොඳට ටිකක් මේ නේද මත් වෙච්ච කෙනෙකුට තියෙන තත්ත්වයක් තමයි සාමාන්‍ය ජීවිතේ එයාලට තියෙන. ඉතින් එතෙන්ටයි වැටෙන්නේ හැමොත් එයා. හරිද? හරි. දැන් එනං ඔන්න පහ ගැනම අපි ආදීනව කතා කරා. දැන් එහෙනම් අද ඉඳන් මං කවදාක්වත් පන්සිල් රකින්නේ නැහැ. පන්සිල් කඩන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? බලන්නකෝ ආයසරයක් නැහැ නේ සද්දේ. නේද ආයසරයක් නැහැ සද්දයක්. හේතුව ඇත්ත කතාව. මේක ඇයි මේවා නේද? ඕවා කියනකොට හිතුණට අපි හොඳටම දන්නවා අපිට මේක ආරක්ෂා කරන්න බෑ. එහෙනම් හේතුව හොයාගෙන යන්න ඕනේ. නේද? හේතුව මොකක්ද කියලා බලමු. හැම වැරද්දක්ම මේ ජීවිතයේ විශේෂයෙන් කාමයේ වර්ධවා හැසිරීම කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. පරිසරය සකස් වුණොත් කරනවා නෙවෙයි කෙරෙන මට්ටමටපත් වෙනවා. එතකොට මත්පැන් පානය කිරීම, බොරු කීම් ඔක්කොම එහෙමයි. කරන්නේ කියලා ඉන්නවා පරිසරය සකස් වෙනකොට මොකක්ද ඒ වෙන්නේ දැන් අපිට හේතුව තේරෙන්නේ නැහැ. අනුසේ වශයෙන් තිබ්බේවා පරිඋත්හාන වෙලා විතික්‍රමන සීමාවට පයින්නවා. විතික්‍රමන සීමාවට පයින්නවා. එතකොට නවත්තන්න බෑ. නේද? මේකට අර සබ්බාස සූත්‍රයේම හරි අපූර්ව උපක්‍රමයක් තියෙනවා මග හැරීම කියලා එකක්. ඒක ඒකත් මම කියලා ඉන්නම්. එතකොට මේක තව තේරුම් ගන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ කලාවක දේශනා කරනවා. පාප මිත්‍රයාව මගහරින්න කියලා. මොකද පාප මිත්‍රයාව මගහැරියේ නැත්නම් එයාට බොහොම අපහසු වෙනවා මේ කටයුත්ත කරගන්න. ඒක හරියට මේ වගේ. ඔන්න තැබෑරුමක් තියෙනවා gedare එන පාරේ. ඒ පැත්තෙන් આવොත් හැතැම්මයි දුර. හරි. තැබෑරුමක් නැති පාරක් තියෙනවා හැතැම්ම තුනක් දුර තියෙනවා. එතකොට Taman දන්නවනම් මට ඉවසන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔන්න තැබෑරුමක් දැක්කොත් නම් ඉවසන්න බෑ. අදාළ පරිසරයට ගියොත් ඉවසන්න බෑ කියලා තමන් දැනගන්න තමන් ගැන. එතකොට මොකද කරන්න ඕන? හැතැම්මක් තියෙන පාර යනවට වැඩිය හොඳයි දුර වැඩි පාර යනවා කියලා අන කලින්ම යනවා. මොකද එතෙන්ට වැටුනොත් ආයෙ ඉවසන්න බැරි වෙන හින්දා. දැන් එහෙනම් අපි තේරුම් ගත්තා සීමාව කියලා එකක්. නේද? ක්‍රියාත්මක භාවයට එන සීමාව කොතන හරි තැනකින් වැඩි වුණොත් අන්න ඊට පස්සේ අපිට මේ වැරද්ද නවත්ත ගන්න පුළුවන්කමක් ඇත්තේ ඇත්තේම නැහැ. පිළිගන්නවද? නේද? ඒ කාගේ කාගේ පැත්තේ තියෙන ප්‍රශ්නයක්ද අපි මේ කතා කරන්නේ? අපේ තියෙන හිතේ ක්‍රියාකාරීත්වයක් ඒක. එහෙනම් අපිට තියෙනවා හිතේ ක්‍රියාකාරීත්වයක් සීමාව කියලා. නේද? සීමාව පැනනොත් ඉවරයි කියලා. දැන් ඔන්න ප්‍රශ්නේ. එක එක්කෙනා එක එක්කෙනා එක එක උස. එක එක්කෙනා එක එක්කෙනා එක එක විදිහ ශරීර. මේ සීමාව කියන එකත් එක එක්කෙනාට එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස්ද නැද්ද? ඒකනේ වැඩේ. නේද? දැන් ප්‍රශ්නේ තවත් ප්‍රබලයි. සමහර අයට ඉවසන්න පුළුවන් සමහර අයට ඉවසන්න බෑ. නේද? එහෙනම් සමහර අය ගොඩාක් වැරදි කරන තැන සාන්තව ඉන්නවා සමහර අයට එහෙම ඉන්න පුළුවන්කම හැම කෙනාටම විවිධ සීමා තියෙනවා කිව්වොත් පිළිගන්න වෙනවද නැද්ද? එහෙනම් පිළිගන්න වෙනවා. හරි. ඒ කියන්නේ එක එක්කෙනාගේ එක එක්කෙනාගේ සීමාව පනින්නේ එක එක වෙලාවල ගෙදරක් ගත්තොත් උන් අල්ලපු ගෙදර කවුරු හරි බයිනවා. නේද? තාත්තා තාත්තා අනිත් පැතර බයින්ඩ යනවා. පුතා ගහන්න යනවා. අම්මා ඉන්නව ගානක් නැතුව. අර ඒ මොකද ඒ කට්ටියගේ එකම සිද්ධියේදී ඒ කට්ටියගේ සීමාවල් වෙනස් වෙනවා. හරි එහෙනම් එක එක්කෙනාගේ එක එක්කෙනාගේ සීමාවල් වෙනස්. එහෙනම් ඒක ඒක හරි ප්‍රශ්නයක්. නමුත් අපි හොඳට කල්පනා කරොත් එක්කෙනෙක්ම ගත්තොත් එක එක කාලවල් වලදී මේ සීමාව අඩු වැඩි වීම වෙනවත් දන්නේ නැහැ. ඉවසන සීමාව සමහර කාලවලදී අපිට හොඳට තේරෙන සමහර දවස්වලදී Tamanටත් හොඳට ඉවසලා ඉන්න පුළුවන්. සමහර දවස්වලදී ඉන්න බැරි ගතියක් තියෙනවා. එහෙනම් අපේ ඉවසීමේ සීමාව කෙනෙක්ගේ පෞද්ගලිකව ගත්තොත් එයාගේ වැරදි කෙරෙන සීමාව අඩු වැඩිවීම වෙනවද නැද්ද? අන්න අපිට ලොකු සහනයක් ඇති වෙන්න ඕනේ එකත් එක්ක. මොකද්ද සහනය? එහෙනම් මේක අඩු වැඩි වෙනවා නම් සීමාව වැඩි කරගන්න පුළුවන්ද බැයිද? එහෙනම් කෙනෙකුට ක්‍රමයක් තියෙනවා නම් සීමාව වැඩි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක වෙනස් කළ හැකි. නේද? මේක වෙනස් කළ හැකි එකක්. එහෙම නැත්නම් අපිට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. වෙනස් කරන්න බැයි නම්. ලොකු සහනයක්ද නැද්ද මේක වෙනස් කරිය හැකි. එහෙනම් මේක වැඩි කරිය හැකි. සීමාව ටිකක් ඉහළට යවන්න පුළුවන් එහෙනම්. දැන් බලා ගන්න ඕනේ මේ සීමාව ඉහළට යවන්නේ කොහොමද? දැන් අපි ඔන්න පුජ්ජු උදාහරණයක් කියන්න යන්නේ. දැන් අර අපි කිව්වා නේද අනුසය වශයෙන් තියෙනවා කියලා. අන්න අනුසය වශයෙන් තියෙන එකේ කිසි ගැටලුවක් නැතුව ඒ වෙලාවේ හිටිය හැකියි. නමුත් ප්‍රශ්නේ තියෙනවා. කොයි වෙලාව හරි එනවා කියන එක. ඊට පස්සේ මේක පොඩි නුරුස්සනකමක් හරි පොඩි හැඟීමක් හරි ආවට පස්සේ අපි ඒක නිකන් හරියට නිකන් මේ නොසන්සුන් වෙනවා කියන්නේ ভাইබ්‍රේට් වෙනවා වගේ නේද? කම්පණය වෙනවා වගේ නේද? එතකොට එන්න දැන් කම්පණය වීමක් සිද්ධ වෙනවා. අපි දන්නවා දැන් දැන් ටික ටික මේ කම්පණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි මේ විදිහට හිතාගත්තට කමන්නේ නැහැ. ඔන්න තියෙන ඉවසීමේ සීමාව. හරිද? ඔන්න ඉවසීමේ සීමාව මෙතන තියෙන්නේ. කියලා හිතන්නකෝ. මෙතනින් එහාට මේ කම්පණය ඇවිල්ලා මේකේ වැදුනොත් නේද කම්පණය වෙලා වැඩිපුර වැඩිපුර දැන් තරහ වැඩියෙන් යනවා තව ටිකක් වැඩියෙන් තරහ යනවා තව ටිකක් වැඩියෙන් තරහ යනවා එහෙම එහෙම වෙලා යම් විදිහකින් වැදෙන ගානට આવොත් ඒක ඉක්මවා ගියොත් මොකද වෙන්නේ ගහන්න හරි බනින්න හරි යනවා ඇත්තටම ඒ වගේ නේද දැනෙන්නේ ඒක ඒ වගේ නේද නොසන්සුන් වෙලා නොසන්සුන් වෙලා එක සීමාවක් පැන්නොත් හරි. දැන් මම කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ සීමාව අන්න සීමාව ඔසවා ගත්තා නම් හරි. හරිද? තව වැඩක් කරන්න පුළුවන් මොකද්ද? දෙකක් කරන්න පුළුවන්. ආ මේ මේක නේද? මේ ভাইබ්‍රේෂන් එක අඩු කරනවා. දෙකම කරන්න පුළුවන්. දෙකම කරොත් මේ දෙක අතර ලොකු මේ දෙක අතර ලොකු ગેප් එකක් එනවා. නේද? ඒක හදාගත්තා නම් ඔන්න පන්සිල් රැක ගන්න පුළුවන්. නේද? මේක මේ වගේ නිකන් නේද? ඩයග්‍රෑම් එකක් වගේ බලන්න ඕනේ නැහැ. නමුත් අපිට දැනෙනවා ඒ වගේ ලක්ෂණයක් තමයි මේකේ තියෙන්නේ කියලා. හරිද? ඒක ඇත්තටම හොඳටම පැහැදිලිද නැද්ද? ඉවසීමේ සීමාව ඉහළින් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නොසන්සුන් වීම අඩු වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔය ඉවසීමේ සීමාව ඔන්න එක වචනයක් දැම්මම කියලා. ඉවසීමේ සීමාව කියලා. නේද? අපි ඔන්න අදිෂ්ඨානයක් ගන්නවා මම පන්සිල් රකින්නවා. පන්සිල් රකින්නවා කියලා අදිෂ්ඨානයක් ගන්නවා. හරිද? එතකොට එන ඒ අදිෂ්ඨානය ගන්නකොටත් හරියටම ওই සීමාවේදී අදිෂ්ඨානය කැඩෙනවද නැද්ද? හරියටම ওই සීමාවේදී ක්‍රියාත්මක භාවයට යනකොට අර ගත්ත අදිෂ්ඨානය කැඩෙන වෙලාව ඒක. එහෙනම් ඒකට ඉවසීමේ සීමාව විතරක් නෙවෙයි තව වචනයක් කියන්න පුළුවන් මොකද්ද? අදිෂ්ඨානය කැඩෙන සීමාව නේද? ඊළඟට හරියටම ওই සීමාවෙන් එහාට සිහිය නැති වෙනවද නැද්ද? මොනවා කරනවද දන්නේ නැද්ද එහාට? නේද? පස්සේ තමයි කල්පනා වෙන්නේ. එහෙනම් ওই සීමාවටම කියන්න පුළුවන් සිහිය නැති වෙන සීමාව කියලා. නේද? හරියටම ওই සීමාව පැන්නාම වීරියෙන් හිතාගෙන හිටියනම් මම මේක කරන්නේ නැහැ කියලා. නේද? වීරියෙන් හිතාගෙන හිටියනම් මම මේක කරන්නේ නැහැ කියලා අන්නේ වීරිය අයින් වෙනවද නැද්ද? එහෙනම් ඒ සීමාවටම කියන්න පුළුවන් මගේ වීරිය අයින් වෙන සීමාව. එහෙනම් සිහිය නැති වෙන, වීරිය නැති වෙන, අදිෂ්ඨානය නැති වෙන නේද? නුවණ නැති වෙන ඔක්කොම නැති වෙන සීමාව තමයි යෝග. එහෙම කිව්වහම මේක පිළිගන්න පුළුවන්ද? නේද? ඇයි? හරියටම ওই සීමාවේදී ගත අදිෂ්ඨානය කැඩෙනවා. වීරිය කැඩෙනවා. සිහිය නැති වෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ඔන්න ඔය සීමාවේදී. හරි. එහෙනම් අපි අපේ ඉවසීම වර්ධනය කළොත් සිහිය වර්ධනය කළොත් වීර්ය වර්ධනය කරොත් අධිෂ්ඨාන ශක්තිය වර්ධනය කරොත් ඔය සීමාව වර්ධනය වෙනවා කිවොත් මොකද කියන්න සීමාව උඩ යනවා නේද සීමාව ඉහළට දාගන්න පුළුවන් ආගෙන දැන් අපි ක්‍රමයක් හොයන්න ඕනේ මොකද්ද සිහිය වර්ධනය කරන ක්‍රමයක් වීරිය වර්ධනය කරන ක්‍රමයක් ඉවසීම දැන් තියෙන ප්‍රමාණයට වැඩිය වර්ධනය කරන ක්‍රමයක්. එහෙම ක්‍රමයක් හොයන්න ඕනේ ප්‍රායෝගිකව. නේද? හැම දෙයකටම ක්‍රම හොය හොය ගියානේ. ඉතින් මේකටත් දැන් හොය හොය. නේද? කොච්චර කල්පනා කරාද මේ ලෞකික ජීවිතේ දියුණු කරන්න? නේද? ප්‍රහේලිකාව විසඳනවා වගේ අතන හැප්පෙනකොට මේක කරන්න ඕනේ නෑ නෑ මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා කොච්චර කල්පනා කරාද? නේද? අපි හේතුව හෙව්වේ නෑ Tamange මේ උපකරණය ගැන. ඔහේ හිටියා. නේද? මේ උපකරණයේ ක්‍රියාත්මක වෙන විදිහ ගැන හේතුව හෙව්වේ නෑ. දැන් ඔන්න දැන් හොයාගෙන යන්න මේක වැඩි කරගන්න ක්‍රමයක් ඕනේ. හරි. උසපයින්ට පුළුවන් සීමාවකුත් තියෙනවද නැද්ද ශරීරයට? නේද මම ලණුවක් කරලා කට්ටිය උසපන්න ඕනවා. නේද? දැන් ඉතින් වයසයිත් එක්ක දැන් ඉතින් අමාරුයි. ඔන්න එක එක්කෙනාට පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට බෑ. ඒක වර්ධනය කරන්න නම් මොකද කරන්න ඕන? පුරුදු කරන්න ඕන. පීනලා වගේ. පීනලාද පුරුදු කරන්න ඕන? ආ උස පැනලමයි. නේද? උස පයින් එක වර්ධනය කරන්න නම් උස පැනලම පුරුදු කරන්න ඕනේ. හොඳයි අධිෂ්ඨානය වර්ධනය කරන්න නම් අධිෂ්ඨානයෙන් මෙදල පුරදු කරන්න ඕනේ. සිහිය වර්ධනය කරන්න නම් සිහියෙන් මෙදල පුරදු කරන්න ඕනේ. වීරය වර්ධනය කරන්න නම් වීරියෙන් මෙදල පුරදු කරන්න ඕනේ. ඉවසීම වර්ධනය කරන්න නම් ඉවසීම මෙදල පුරදු කරන්න ඕනේ. මොකද කියන්නේ? ඔකට මුළු වනන්නේ මං කියන හින්දාද? නෑ නෑ මං කියන හින්දා නෙවෙයි. හැබැයි කියන්නේ මං. නේද? කියන්නේ නම් මම ඒ වුණාට මං කියන හින්දාද කියලා අහව නෑ කියනවා. අන්න ඒක තමයි ධර්ම ශ්‍රවණය කරන ක්‍රමය. හරිද? ඒ ওই ලක්ෂණය ඉදිරියට අරන් යන්න ඕන. මේකෙන්ද මම මේ ලක්ෂණය දැන් මතු කරන්නයි හදන්නේ. හැම වෙලාවකම තමන්ගේ පැත්තෙන් විමස විමසා විමස විමසා ධර්ම ශ්‍රවණය කළ යුතුයි. මොකද ධර්මය කා වෙනුවෙන්ද? මගේ ක්‍රියාකාරීත්වයට. එහෙනම් උන්වහන්සේ කිව්වට නෙවෙයි අපි කියන්නේ අපිට පේනවා අපේ වැඩේ. නේද? අපේ හිත ගැන අපි හොඳට දන්නවා. ආන් ඒකයි මේ පැහැදිලි වෙන්නේ. ඒකින්ද කියන හින්දා පිළිගන්නව නෙවෙයි. හොඳට තේරෙනවා මේකේ වැඩ කරන්නේ මේ විදිහටම තමයි කියලා අන්න ඒකින්ද අන්න ඒ ලක්ෂණය දිගටම ඉස්සරහට අරයන් තමන් ගැන විමස විමසා මේ විදිහට යන්න ඕනේ. නැත්තම් අහගෙන ගෙදර ගිහලා මතක තියාගෙන කාට හරි කියලා දීලා නිකන් ඉදී. මේක තමන්ට ගලපගන්නේ නෑ. තමන්ට ගලපගන්න පුළුවන් වෙන්න ඕනේ. විසඳුමක් තියෙන්න ඕනේ. කරන්න දෙයක් තියෙන්න ඕනේ බණක් ඇහුවට පස්සේ. හරිද? මම දැනගත්තා. දැනගත්තට පස්සේ දැන් ගින් කරන්න ඕනේ. නේද? එහෙනම් ඔන්න ඒ විදිහට දැන් අපිට තේරෙනවා මේවා වැඩි කරන්න නම් සිහියෙන් ඉන්න ඕනේ, වීරියෙන් ඉන්න ඕනේ, ඉවසීමෙන් ඉන්න ඕනේ, අදිෂ්ඨානයෙන් ඉන්න ඕනේ දැන් දෛනික ජීවිතයේ රැකියා කරන ගමන්, දරුවෝ බලන ගමන්, ගෙවල් හදන ගමන් හැම දෙයක්ම කරන ගමන් ඔන්න ඔය සිහිය වැඩි කරගන්න, වීරිය වැඩි කරගන්න, ඉවසීම වැඩි කරගන්න, අදිෂ්ඨානය වැඩි කරගන්න, උපේක්ෂාව වැඩි කරගන්න ඔය අවශ්‍ය කරන සීමාව ඉහළ දාගන්න බුදුරජාණන් වහන්සේ මොකක් හරි ක්‍රමයක් කියලා දීලා නැද්ද දන්නේ නැහැ. තියෙනවා මොකක් දන්නේ ඒ හාමුදුරනේ සතර සතිපට්ඨානෙන් ඉන්න පුළුවන් අපේ අර වැඩ කරන ඔක්කොම කරන ගමන් පටන් ගදම් මම මේ කට්ටියට <laughs> ඒ කතාව ඒ වුණාට හරි ඒ කතාව හරි නමුත් මේ අලුතෙන්ම බණ අහන කෙනෙකුට මම කියන එහෙනම් හෙට ඉඳන් ගිහින් සතර සතිපට්ඨානෙන් ඉන්න සතිය කියන්නේ ඒකම තමයි 100ෙන් ඉන්න බැරි හින්දා දැන් 100නේ නැති වෙන්නේ අර සීමාවේ 100ෙන් ඉන්න පුළුවන් නම් අර සීමාව කොහොමවත් කැඩෙන්නේ මේක වර්ධනය කරගන්න මං අහන්නේ ඉන්න නෙවෙයි වර්ධනය කරගන්න ක්‍රමයක්. ඕක නම් මං හිතන බුදුරජාණන් වහන්සේට අමතක වුණා වගේ. භාවනාව භාවනාව කියන එක 100%ක්ම හරි. නමුත් මේ එකපාරට මිදගත්තාම භාවනා කරන්න දැන් මේ බලන්නකෝ වැඩේ. ආ දැන් මම භාවනාව කියලා කාට හරි භාවනාවක් දැන් කරමු කියනවා. මම කියනවා නාසිකාවකට හිත යොමු කරගෙන ආ ඉන්නකෝ බලන්න දැන් පුරුදු කරන්න කියලා. මේෙන් පෙරහැර යනවා වාගේ සිතුවිලි එනවා. මොකද එන්නේ? සිහිය මදි හින්දා. නේද? එතකොට නැගිටලා යන්න හිතනවා ඉන්නම බෑ හිතනවා. මොකද ඒ වීරිය මදි හින්දා. නේද? පැයක් භාවනා කරනවා කියලා ඉඳ ගන්නවා. මොන විනාඩි පහෙන් නැගිටලා මේන් දිව මොකද ඒ? අදිෂ්ඨානය මදි හින්දා. එහෙනම් ඔය කියන ගුණාංග දැන් මදි වෙලා ඉන්නේ. නේද? මදි වෙලා ඉද්දී භාවනා කරන්න කියන තැනකටම යන්න අපිට පුළුවන්කමක් වෙන ප්‍රායෝගික ක්‍රමයක් ගෙදර වැඩ කරන ගමන් හොඳයි එහෙම ක්‍රමයක් ඇත්තටම ධර්මය තුළ තිබිල මං ඉස්මතු කළ දුන්නොත් ඒක කරන්න ලෑස්තිද ඔක්කොම වැඩ කරන ගම ලෞකික ජීවිත සියලු වැඩ කරන ගම කරන්න පුළුවන් හොඳට හොඳට විශ්වාසද කරනවා කියලා හැබැයි කරන්නම වෙනවා ඉතාම ප්‍රායෝගික ක්‍රමවේදයක් බුදුරජාණන් වන්සේ දේශනා කළ තියෙනවා ඉතාම ප්‍රායෝගික ක්‍රමවේදයක් ඒ තමයි පංච සීලය ආරක්ෂා කිරීම. ඔන්න දැන් ආය බලාපොරොත්තු කැඩුණා. බලාපොරොත්තු කැඩුනා මොකද ඒකඉතින් කරන්න පුළ එකක් කෑ කියර දැන් දන්න. හරි පංචසීලය ආරක්ෂා කිරීම කියන්න මෙන්න මෙහෙමයි. සමාදං වෙලා සිල් සමාදං වෙලා ආරක්ෂා කිරීම මේ බලන්ඩ සිද්ධ වෙන දේ. මේකෙදි බුදුරජාණන් වහන්සේ පංචශීලය සමාදන් වුණා නම් අකණ්ඩවම රැකිය යුතුයි කියන තැන ඉන්නවා නමුත් රකීම කියන තැන ඉන්නවද නෑ බුදු පියන් වහන්සේ හොඳටම දන්නවා මේ මනුස්සයාගේ සීමාව පැන ගමන් ඕක කැඩෙනවා කියලා. අන්න ඒකද සමාදන් වෙන්න කිව්වා. එහෙනම් අපි මේ ප්‍රතිපදාව ඉස්සරහට අරයන් ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? සමාදන් වෙනවා. සමාදන් වෙන්නේ කොහොමද? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට මම පණ ඇති සතෙක්ගේ ජීවිතේ නැති කරන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. සමාදන් වෙනවා කියන්නේ ඒ හැඟීමෙන් හැඟීමෙන් චේතනාවෙන් ඒක කරන්න ඕනේ. නැත්තම් සමාදම් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අදින්නාදාන වේරමණී කියනකොට හැඟීමෙන් සමාදම් වෙනවා. ආය මම මේක කරන්නේ නැහැ කියලා සමාදම් වෙනවා. කාමේසු මිච්ඡාචාරා කියනකොට මම කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා සමාදම් වෙනවා. හරිද? බොරු කියන්නේ නැහැ කියලා සමාදම් වෙනවා. සුරාපානය කරන්නේ නැහැ කියලා සමාදම් වෙනවා. හරි? දැන් සමාදම් වුණා. සමාදම් වුණාම දැන් අපි හිතමුකෝ දැන් මෙහෙනම් ඉතින් මදුරුව එහෙම නැහැ. ඒ ඉන්නවනේ ගොඩක් නේද? උදාහරණයක් විදිහට මම කියන්නම්කෝ දවසකට නිකන් නිකන් ඉන්න ගමන් මදුරුව 20ක් විතර මැරෙනවා. ගෙදර ඉන්න ගමන්. කියලා හිතන්න කෙනෙකුට. දැන් සමාදන් වුණා. 20ම බේරෙයිද? අන්න නෑ. 20ම බේරෙන්නේ නෑ. සමාදන් වුණා කියලා 20ම බේරෙන්නේ නෑ. ඇයි ඒ 20ම බේරෙන්නේ නැත්තේ? දැන් හරි උත්තරයක් දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අන්න හරියටම හරි. මොකද්ද? සීමාව පනින තැන්ට මෙහාදි මං මරන්නේ නෑ. හැබැයි මගේ කන වටෙත් කරකිලා නින්දත් කඩලා සද්දෙත් දාලා එලෝබුවම යන්නෙත් නැතුව හිටියොත් ටිකක් වෙලා යද්දි මගේ සීමාව පැනලා මොකද වෙන්නේ? මම මරලා දානවා. එහෙනම් සාමාන්‍ය අපි හිතමු 8ක් විතර බේරුණා 12ක් විතර මැරුණා කියලා. පළවෙනි දවසේ අපි අවධානය යොමු කරන්න ඕනේ මැරිච්ච තැන් ටිකට නෙවෙයි. බේරගත් අවස්ථා ටිකට. හරිද වෙනදා මරලා ඒ කියන්නේ මේ කියන්නේ මොකද වෙනදා කැඩිච්ච සිල්පදයක් සමාදන් වෙලා එදා අදිෂ්ඨානයෙන් සමාදන් වෙච්ච හින්දා මං රැක්කා. වෙනදා 20 වාරයක් කැඩෙනවා මෙදා 8 වාරයක් කැඩුන්නේ නැහැ. හරි අන්න ඒ ඒ තැන් වලට යවන්න බලන්න ඒ අවස්ථාව ගන්න. මෙයා මේ සීලය නොකඩා ඉන්නේ සිහියෙන් ඉඳලාද නැද්ද? හා. ඒ 8 වාරයේදී වීරියෙන් ඉඳලාද නැද්ද? වෙනදාට වැඩිය. ඉවසීමෙන් ඉඳලාද නැද්ද? අධිෂ්ඨානයෙන් ඉඳලද නැද්ද? උපේක්ෂාවෙන් ඉඳලද නැද්ද? එහෙනම් අටවතාවක් එදා දවසේ සිහියෙන්, වීරියෙන්, ඉවසීමෙන්, අධිෂ්ඨානයෙන්, උපේක්ෂාවෙන් නුවණින් හිටියා. පිළිගන්නවද? සිහියෙන් ඉන්න වාරයක් ගානේ මොකද වෙන්නේ? සිහිය වැඩි වෙනවා. වීරියෙන් ඉන්න වාරයක් ගානේ වීරිය වැඩි වෙනවා. ඉවසීමෙන් ඉන්න වාරයක් ගානේ ඉවසීම වැඩි වෙනවා. පිළිගන්නව නේද? හරි. දැන් කැඩුණානේ 12 වතාවක්. ආය මොකද කරන්න ඕන ආය සමාදන් වෙනවා ආන් එකයි දෛනිකව සමාදන් වෙන්නේ හරිද ආය සමාදන් වෙනවා ආය කරන්න ආය කරන්න ආය කරන්න කියලා ඊළඟ දවසේ මොනවා වේද ඊට වැඩි අඩු වෙනවා මැරෙන ගාන ඊට වැඩි අඩු වෙනවා ඊළඟ දවසේ මොනවා වේද ඊටත් වැඩි අඩු වෙනවා දවස ගානේ මේ මොකද වෙන්නේ බොරුවක් කියන්නේ නැතුව ඉඳලා ඉන්න හැම වාරයකම සිහිය නුවණ වීරිය ඉවසීම අදිෂ්ඨානය ආදී වැඩි වෙනවා ක්‍රමානුකූලව මේ තමන්ගේ මොකක්ද ඉහළ යන්නේ? සීමාව ඉහළ යනවා. නේද? එහෙනම් පංචශීලයේ ආරක්ෂා කරනන්නේ අන්න ඒ ක්‍රමයට කවදා හරි අකණ්ඩවම තන තනවත් කැඩෙන්නේ නැතුව සීලය ආරක්ෂා වෙන්නේ කවදද? සෝවාන් පලස්ත පුද්ගලයෙක්ගේ. ඊට මෙහා සීලය කැඩෙන්න තියෙන කඩ වැඩි සීලය කැඩෙන හැම වාරයකම හැබැයි අවංකවම ඊතා අවංකවම මේක කරන්න ඕනේ. දැන් අපි යනවා අපේ හිත ගැනම තේරුම් ගන්න තවත් උදාහරණයකට. දැන් ඒ කියන්නේ සමහර දේවල් නොකර ඉන්න වෙනව නේද? දරාගෙන ඉවසගෙන ඉන්න වෙනව නේද? වෛද්‍යවරු කියනවද නැද්ද? නැත්නම් මනෝවෛද්‍යවරුත් කියනවද නැද්ද? මේ හැඟීම් හිර කරගෙන ඉන්න එපා. නේද? දැන් මොකද කරන්නේ? දැන් මේ හිර කිරීමක්ද නෙවෙයිද මේ කරන්නේ? මං කියන්නේ ඒකයි හැම එකටම හේතු හොයන්න. හරි ලස්සනට ධර්මයේ මේවා විස්තර කරලා තියෙනවා. හරි හරිම ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒකද හැම එකටම හේතුව හෙව්වොත් තමයි හේතු හම්බෙන්නේ. දැන් මොකද කරන්නේ? හැංගීම් හිර කරගෙන ඉන්න එපා කියනවා. බුදුරජාණන් වහන්සේත් ඒකම දේශනා කරනවා. හැංගීම් හිර කරන් ඉන්න එපා. ඒවා රිලීස් කළා දාන්න. සාමාන්‍ය මනුස්සයා හැඟීම් රිලීස් කරන්න කරන්නේ කොහොමද? ඒක එන්ඩ එන්ඩ අඩු වෙන ආකාරයටද වැඩි වෙන ආකාරයටද ඒ වෙලාවට නම් අඩු වෙනවා හැබැයි ඊළඟ වතාව වෙනකොට වැඩි වෙනවා බුදුරජාණන් වහන්සේ මේවායේ නිදහස් වෙන්න කිව්වේ ඔවා හිර කරගෙන ඉන්න එපා ඔක හරිම අමාරුයි හොඳ නෑ හැබැයි ආයෙ වැඩි වෙන්නේ නැති ආකාරයකට හරිද පංචශීලයේ ආරක්ෂා කරන එකත් හරි අමාරුයි හැබැයි මේක එක දිගට එක දිගට පුහුණු කරන්න ඕනේ කියන එකට කාරණා මම කියන්නම් දැක්කද සබ්බාසව සූත්‍රයේ තියෙනවා අධිවාසනය කියල එකක් මොකක්දේ දැඩි නේද ඇඟීමකින් වාසය කරනවා කියන එක හරි ඒක තියෙන නිකං අධිවාසනය කියන එකක් නේ යෝ පටිසංකා යෝනිසෝ කියන වචනයක් තියෙන එක නුවණින් දැනගෙන අධිවාසනයෙන් වාසය කිරීම දරාගෙන ඉන්නවා හරිද මේ බලන්න නුවණින් දැනගෙන දරාගෙන ඉන්නවා කියන එකක් නොදැනගෙන දරාගෙන ඉන්නවා කියන එකේ තියෙන වෙනස හරිද දැන් අපි ආය ගමු කර පාන්දර නැගිටින එකක්. කෙනෙක් පුරුදු වෙලා තියෙනවා උදේ හත වෙනකන් නිදියන්න. එයාට අපි පාන්දර හතරට හැරෝනවා. හරිද. ඇහැරෝල දැන් නැගිට්ටෝල කොන්ද කෙලින් කරලා තියලා. දරුවෙක් කියලා හිතන්නක. දැන් එයාට මොනවත් දැයන්නේ. තීව්‍ර කටුක මාරාන්තික වේදනා දැන. නිකම් මැරෙන්ඩ වගේ දැනවා හිටගෙන හිටියොතේ මොකද වෙන්නේ ඇඳ පැත්තට ඉතින් යාට අමාරු හින්දා නෑ ඇඳ පැත්තට ඇදිලා යන්නේ නේද? ඇඳ පැත්තට නිකම්ම ඇදිලා යන ගතිය තියෙනවා. මොකද ඕනම හැඟීමක් එහෙමයි. දරා ගන්න ගියාම කාමයේ වර්ධවා හැසිරීලා හැසිරෙන්න පුරුදු වෙලා ඉන්න කෙනෙකුට ඒක දරාගෙන ඉන්න ගියාම තීව්‍ර කටුක මාරාන්තික කලන්තේ හැදෙන වේදනාවක් ඇති වෙනවා. සුරාපානය කරපු එක්කෙනෙකුට ඒක නොකර දරාගෙන ඉඳ ගියාම තීව්‍ර කටුක මාරාන්තික වේදනාවක් ඇති වෙනවා. නේද? ඒකනේ ඒවට ආයෙ පෙළඹිලා යන්නේ. තමන්ගේ ඇති වුණ චිත්ත පීඩාව හින්දා තමයි ඒවට ඇදි ඇදි ඇදි ඇදි යන්නේ අතුලින් පුච්චනවා වගේ. දනවා වගේ. ඒ පැත්තට ඇදිලා යනවා නිකන් ඉවස ගන්න බෑ කියන්නේ ඉවසන්න බෑ කියන්නේ ඒකනේ. දනවා වගේ පුච්චනවා වගේ තීව්‍ර කටුක වේදනාවක් ඇති වෙන්නේ. දැන් අර පාන්දර හතර නැගිට එක්කෙනාට තීව්‍ර කටුක වේදනාවක් ඇති වෙනවා. එයා මේ එයා මේක ඉවසගෙන කොහොම හරි දරාගෙන ඉන්නවා. දෙවැනි දවසෙත් නැගිටිනවා. පාන්දර හතරම නැගිටවනවා. දැන් අඩු වෙලාද ඊට වැඩි අඩුද වැඩිද? තුන්වෙනි දවසෙත් පාන්දර හතරට නැගිට්ටවනවා. දැන් අඩුද වැඩිද? තව අඩුයි. දවස් 10ක් විතර පාන්දර හතරට නැගිට්ටවන එක දිගට හැබැයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ අනිකම නැගිටලා. එහෙනම් එහෙනම් ෆීලිං එක නේද? ඒ ඒ ඇතිවෙන ස්ට්‍රෙස් එක මේක දරාගෙන හිටපු ස්ට්‍රෙස් එක රිලීස් වෙලාද නැද්ද? නේද? දැන් එයා නිකන් නැගිටලා මලක් වගේ ඉන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද කියන්නේ? ඒක එහෙමමද නැද්ද? අන්න නුවණ තියෙන තැනැත්තා යෝනිසෝ මනසිකාරයෙන් දැනගන්නවා මේ වැරද්ද දරාගෙන සිටීමෙන් යම් කාලයක් තිස්සේ මොකද වෙන්නේ මට මේකේ තියෙන මේ ප්‍රබල පීඩනය සම්පූර්ණයෙන්ම අයින් කරගන්න පුළුවන් කියලා දන්නවා. හරි? නුවණ තියෙන තැනැත්තා ඒකින්ද පළවෙනි දවසේ දරා ගන්නවා, දෙවෙනි දවසේ දරා ගන්නවා, තුන්වෙනි දවසේ දරා ගන්නවා අකණ්ඩව. මේ බලන්න නුවණ නැති මිනිසෙක් කරන වැඩක්. හරි. පළවෙනි දවසේ නැගිටිනවා. හරි අමාරුයි තීව්‍ර කටුක මාරාන්තික වේදනා. දෙවෙනි දවසේ නැගිටිනවා. අඩුයි. තුන්වෙනි දවසේ නැගිටිනවා තවත් අඩුයි. හතරවෙනි දවසේ ආය අට විතර වෙනකම්ම බුදිනවා. පහත් බුදිනවා. හය ආය නැගිටිනවා. දැන් එයාට කවදා වගේද? පළවෙනි දවස වගේ ආයසර. නේද? පළවෙනි දවස වගේ. එයාර එයා අර දෙකත් දවස් දෙකක් නිදි ආවේ අර හැංගීම අර පීඩනය අඩු කරන්න කියලා. දැන් ඉතින් ආය උඩටම ගිහිල්ලා. නේද? ආය දවස් තුනක් විතර හැර නැගිටිනවා. ආය දෙකක් තුනක් බුදිනවා. ආය ආන් අකණ්ඩ නෑ. ඒ කියන්නේ නේද? එක දිගට කරන්නේ නෑ. ඒක කන්ටිනියු කරන්නේ නෑ. තැන් තැන් වලින් කඩ කඩ කරන්නේ. හරි? අපි හිතමු එයාගේ දවස් 100ක් ගන්න අපි. එයාගේ දවස් 100ක් ගත්තොත් එහෙම එයා 40ක් නැගිටලා 60ක් බුදියලා කියන්නකො. නේද? එයා එයාගේ දැන් 101 වෙනි නැගිටින දවස එන්නේ. එදත් එයාට කවද වගේ අමාරුයිද? අයියෝ 40ක්ම නැගිටලා තියෙනවා තනින් තනින් පළවෙනි දවසේ වගේම අමාරුයි. නුවණ තියෙන තැනත්තා යෝනිසෝ මෙනෙහි කරලා මේක අයින් කරගන්න ඕනේ කියලා දවස් 10ක් එක දිගට නැගිට්ටා. එයාගේ වැඩේ ඉවර කරගත්තා. නුවණ නැති මිනිස්සයා තැන් තැන් වලින් 40ක්ම නැගිටලා හැබැයි තාම දුක් විඳිනවා. මොකද කියන්න. එනම් නැවත සමාදන් වෙවී සමාදන් වෙවී අකණ්ඩ උත්සාහයකට ගත්තොතුන් මාසයක් එකහමාරක් දෙකක් යනකොට තමන්ට තමන්ගේ මානසික ශක්තිය වැඩිවෙන හැටි තේරෙයි. හරිද කරලා බලන්න. සමාදන් වෙලා හරියට මාසයක් දෙක සිල් රැකළ බලන්ඩ කොච්චර වෙනසක් තමන් තුළ වෙනවාද කියලා. ඇ කැඩේ කැඩෙන හැමවාරක මොකද කරන්න ඕන. අවංකම බැබුරුට ආ නැති හාමුදුරුවෝ කිව්වනේ කැඩෙන වාරයක් ගන්න ආය සමාදම් වෙන්න කියලා එහෙනම් නේද නොමිලේම කඩලා මං සමාදම් වෙනවා නේ ඒක හරියන්නේ නේද එහෙම එකක් හරියන්නේ එහෙනම් නේද තනිකරම ඇතුලාන්ත උත්සාහයක් තියෙන්න ඕනේ ඒක දැනගෙන කරන්නේ ඒක දැනගෙන කරන්නේ ඒක යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ කියන්නේ නුවණින් කරන්නේ මම මේක කරන්නේ මේ පීඩණයෙන් අයින් වීම සඳහායි නිවන් දකින්න බලාපොරොත්තු වෙන තැනත්තාටත් අපි අහලා තියෙනව නේද සම්මා කම්මන්ත සම්මා වාචා කියන ඒවා මොන තත්ත්වයටද පත්වෙන්න ඕන? ඒවා මාර්ග අංග ඒවා කොතෙන්ට යන්න ඕනද? මාර්ග අංග දක්වා වැඩෙන්න ඕනේ. හරි මාර්ග අංග අවස්ථාවේදී නැත්තම් මාර්ග අංගය දක්වා පත්වෙන වර්ධනය වෙන අවස්ථාව වෙනකොට දැන්නම් තියෙන්නේ පාණාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී වැළකෙනවා කියලා තියෙන්නේ දැනට අදහස නේද? ඊළඟට මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්ප්‍රප්පලාපා වේරමණී මේ මගේ හිතේම තියෙන වැලකීමේ අදහස. හැබැයි ඒක මාර්ග අවස්ථාව දක්වා වර්ධනය වෙලා තියෙනකොට කොහොමද තියෙන්නේ? වේරමණී විතරක් නෙවෙයි ආරති විරති පටිවිරති වේරමණී ඒක කිරීම සඳහා ඇලීම් මාත්‍රයක්වත් නැහැ වෙලාවේ. අද කාමයේ වර්ධව හැසිරීම සඳහා ඇලීමක්වත් නැත්තම් ආය වෙයිද? ඒ සඳහා තල්ලුව නෑ තල්ලුව නැති තත්වකටපත් වෙලා. එහෙනම් අපි මේ සීලය රකින්නේ අන්න එවැනි උසස් තත්වයකට තමන්ගේ හිතපත් කරගන්න. අන්න එවැනි උසස් තත්වයකට තමන්ගේ හිතපත් කරගන්න. දැන් මෙතන මේ වතුර විදුරක් තියෙනවා. කාටවත් ඉතින් මේක ගැන ලොකු අදහසක් එහෙම ආවද? මේක නැතුව මට බෑ කියලා වගේ අදහසක් එහෙම ආවද? නෑ. හැබැයි සමහරට මෙතන මේක වෙනුවට වෙන මොන හරි තිබුණා නම් නේද සමහරට මේක දිහා හොරෙන් බලන ගතිය නොසන්සුන් ගතිය නේද ආම් ප්‍රශ්නයක් තියෙනවා හොඳයි ඒක තියෙද්දිත් මේ වගේම හැඟීමක් ආවන නේද ආන් එහෙම වෙනස් කරන්න පුළුවන් අපේ හිත කාලයක් යනකොට නේද පුරුදු කරනකොට මත්පැන් විදුරුවත් තිබුණත් වතුර විදුරුවක් තියෙනවා සමාන ඒකට එහෙම ඇලීමක් ගැටීමක් නැති වෙන තත්ත්වයට පත් කරගන්න පුළුවන් තමන්ගේ හිත ඔය වගේ පුහුණු කරන කෙනෙකුට. එහෙනම් සීමාව වර්ධනය කරන හැටි දැන් අපි සාකච්ඡා කරා. නේද? හොඳයි. දැන් ඉතින් හැමදාම අහන ප්‍රශ්නේ අහන්න. ඔය කියන ආකාරයට සමාදන් වෙලා තමන්ගේම ඇතුළාන්ත මෙහෙවමකින් මේකෙන් මොකද්ද වෙන්නේ කියලා දැනගෙන නේද? පංචශීලයෙන් මොකද්ද වෙන්නේ කියලා දැනගෙන හරියට සමාදන් වෙලා මේක කරොත් ඔය වගේ පහසුවෙන් කටයුතු කරන්න පුළුවන් තත්ත්වකට නැත්තං සීමා විහල යන තත්ත්වකට තමන්ගේ මානසික සිහිය නුවන වීරය ඉවසීම අධිෂ්ඨානය වැනිව බොහොම ඉහල තත්වකට යන අධිෂ්ඨානය වැඩිවුණහම ලෞකික ජීවිතයට යහපතද නැද්ද. ඉගෙන ගන්න ළමයකුට සිහිය ඕන්න නැද්ද. වීරය ඕන්න නැද්ද. ඉවසීම ඕන්න නැද්ද. අධිෂ්ඨාන ශක්තිය ඕන්න නැද්ද. ලෞකික ජීවිතයට ඕන්න නැද්ද. එනම් පංචසීලේ ලෞකික ජීවිතයට ඕනද නැද්ද. තමන්ගේ හැම පැත්තකම වර්ධනයකට මේ ඕන එකක්. ඇතර මං අහන්නේ ඕක ඔය කියන විදිහට කරොත් ඔය කියන தත්ත්වයට අපේ හිත වර්ධනය වෙනවමද නැද්ද? නේද? කරලා බලන්න ඕනද නැත්නම් වෙනවමද නැද්ද? වෙනවමයි කියලා කියන්න පුළුවන්. කරන්න නැතුවම කියන්න පුළුවන්ද බැයිද? කරන්න ඉස්සෙල්ලා කියන්න පුළුවන්ද බැයිද? අන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන අසිරිය. ඒ ධර්මය වැහිච්ච එකක් නෙවෙයි. ඒ ධර්මයේ කිසිම විදිහකින් කරලා බලන්නකො වෙයි කියලා නේද වහලා කියන්න ඕන එකක් නෙවෙයි මේ එන්න බලන්න මේ බලන්න මේක කරොත් මේක වෙනවා කියලා පෙන්වන්න පුළුවන් විවෘත ධමයක් ආන්ගේ විවෘත ස්වභාවය අපි අත්දකින්න ඕන ඕනම දහමක් ඉගෙන ගන්න වෙලාවක. හරිද? එහෙනම් මේක මට දැනෙන්න ඕන ඒකයි මං කිව්වේ. දැන් මං අහන මේ අත්තන්ගේ. ඇතර මං දුර්වලයි තමයි මේ ජීවිතේ. නේද? මගේ හිත දුර්වලයි තාම මගේ හිතේ ශක්තිය වර්ධනය වෙලා නැහැ කියලා හිතලා එහෙනම් මේකට කරන්න දෙයක් තියෙනවා කියලා දැන් ගෙදර ගිහලා කරන්න දෙයක් නැද්ද? නේද? මම දුර්වලයි මට සමහරවිට මගේ අදිෂ්ඨානය මදි. මගේ සාමාන්‍ය ජීවිත වැඩවලට අදිෂ්ඨානය මදි. මගේ වීරිය මදි. මම සමහර වැඩ පටන් අරන් මග අතහැලා දානවා. නේද? මගේ ඉවසීම මදි. මං හරියට ප්‍රශ්න ඇති කරන් තියෙන ඉවසීම මදි හින්දා. එහෙනම් ඔය හැම දෙයකටම උත්තරයක් හම්බුණාද නැද්ද? එහෙනම් දැන් ගෙදර ගිහිලා කරන්න දෙයක් තියෙනවද නැද්ද? අන්න කරන්න දෙයක් තියෙන්න ඕනේ බණක් අහපුවාම. හරිද? අපේ අඩුපාඩු ටික දැනගෙන නිකන් යන්න නෙවෙයි. ගිහිල්ලා කරන්න දෙයක් තියෙනවා මං කරලා නැහැ අන්න ඒ එන්න ඒ தත්වෙට අපිට ධර්මය තුලින් කරන්න දෙයක් ලැබෙන්න ඕනේ එහෙනම් දැන් අපි සීමාව ඉහළ දාගන්න සාර්ථක ක්‍රමවේදයක් Taman තුලින්ම තේරුම් ගත්තා දැන් තව ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද අන්න අර කම්පණය අඩු කරගන්න ඕනේ මාස දෙකක් ඔය විදිහට පුළුවන් නම් තමන් පොඩියට පොඩි බෞද්ධයාගේ දිනපොත කොහොම වෙන්න ඕන දන්නේ. බෞද්ධයාගේ දිනපොත කොහොම වෙන්න ඕනද? අක්කලයා ගෙදර ගියා, ඇනුම් පද කිව්වා. ඈ අතන ගියා, මෙතන ගියා, බලන්න හිතරි දෙව්වා. අර හිතරි දෝපු වචන ඒවා ලියලා තියාගන්නවා. වෙච්ච දේවල් ලියලා තියාගන්නවා. මොකටද? ඒක බලනකොට මොකද වෙන්නේ? සාමාන්‍ය සාමාන්‍ය පුද්ගලයෙක්ගේ දිනපොතක් අරන් බලපුවම මොකද වෙන්නේ? අතීතයේ රිදිච්ච තැන් ආය රිදෙනවද නැද්ද? ඇතුළෙන්ම මතක් වෙලා එන මේ රිදෙන තැන් තව මතක් කරගන්න ලියලා තියාගන්න. නේද? අපේ දිනපොත එහෙම වෙලා බෑ. අපේ දිනපොතේ පුළුවන් ඕනනම් කීයක් කැඩුනද කියලා ලකුණු කරගන්න. හරිද? කීයක් කැඩුනද මගේ අතින් කියලා පංචශීලයේ හෝ නැත්නම් ආජීවට්ටමක සීලයේ හෝ ඊට වැඩි එහාට පරස වචනයක්වත් මම කියන්නේ නැහැ. හිස් වචනයක්වත් කියන්නේ නැහැ කියලා. ඒවැයෙන් වැළකීලා කැඩුනොත් කැඩුන එකට වැරද්දක් දාගන්නවා. පුංචි ඉතින් chart එකක් හදාගත්ත හැකි අපිට. නේද? වැඩි දෙනෙක් පරිගණක වල කටයුතු කරන අය ඔය Excel chart එකක් හදාගන්න ඕන. නේද? උඩින් මාතෘකා ටික දාලා 1 2 3 4 5 කියලා ඒක ඉතාල රහසිගතව තියාගන්න. රහසිගතව තියාගත්තම තුන්වෙනි සිල්පදේ හරි කැඩුනා නම් කැඩුන වාර ගන්න දන්නවා. නේද? හ්ම් ඊට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ? ඒ කැඩෙන වාර ගන්න මොකද කරන්න ඕන? ක්‍රමානුකූලව අඩු වෙනවද කියලා Tamanට බලාගත්ත හැකි. හ්ම් කලින් දවස් 3කට සැරයක් නම් කරන්නේ මෙන් දැන් 5කට සැරයක් කළා. දැන් උන් 8කට සැරයක් කළා. දැන් 10කට සැරයක් කළා. එහෙනම් වර්ධනයක්ද නැද්ද? වර්ධනයක්. ආන් ඒ වගේ හැම ඇබ්බැහියකින්ම අයින් වෙන්න පුළුවන්ද බැයිද? ක්‍රමානුකූලව පුළුවන්. මේක අපි මොකද කරන්නේ? නේද? පැහෙන්න ඉස්සෙල්ලා ඉදවනවා. මොකද්ද අපේ කතාවේ තේරුම? <laughs> පැහෙන්න ඉස්සෙල්ලා ඉදවන්න ගියාම රහද? නෑ. ඒ වගේ මේ හිතට මේක නවත්තන්න බැරුව තියාගෙන නවත්තන ක්‍රමේ පාවිච්චි කරන්න නැතුව අදිෂ්ඨානයක් විතරක් ගන්නවා මං ඉන්නවා කෝක් කරන්නෙම නෑ කියලා අරගෙන කොහොම හරි දත් මිටි කාගෙන ඉන්නවා නොකරම ඉන්නවා ඉඳලා අන්තිමට වුණා ආය ඒක කැඩෙනවා කැඩුනාට පස්සේ මොකද වෙන්නේ මම පරාදයි කියලා ආය පරාදයි කියලා ඊට පස්සේ දිගටම ඒ වැරද්දම තමයි නේද සමහර අය ඔය පස්වෙනි සිල්පදේ පවා වලක්ව ගන්න ලොකු උත්සාහයක් ගන්නවා. කැඩුනට පස්සේ එක දිගටම යනවා ඊට පස්සේ. තිබ්බට වැඩි හපන් ඊට පස්සේ. එහෙනම් කැඩෙන වාරයක් වාරයක් ගානේ මොකද කරන්න ඕන? නැවත සමාදම් වෙන්න කියලා තියෙන එකයි. නැවත සමාදම් වුණාම Taman Tamanගේ ප්‍රගතිය හිමින් සැරේ අධීක්ෂණය කළ බලන්න ඕනේ. එහෙම ක්‍රමයකට ගියොත් ප්‍රත්‍යක්ෂයි අද්දුටුයි. හරි නිකන් නෙවෙයි අද්දුටුයි ප්‍රත්‍යයක් සයි කියලා කියන්නේ එක අත්දකිින්ට පුළුවන් දෙයක් ඒක කිසිම ප්‍රශ්නයන්නේ. ඔන්න විදිර මාස දෙකක් විතර යනකට තමන්ට තේරෙයි මේ කැඩන එක මේකෙන් විතරන්න නවතන් බෑ වෙලාවට කම්පනය වැඩි කම්පනය වැඩි කියලා දැනවා. හරිද සීමාව ඉහළ යන්න පුළුවන් එක සීමාව ඉහළදාගන්න පුළුවන් එක සීමාවකුත් තියෙන ඉහළ යන්න පුළුවන් සීමාවකුත් තියෙනවා. ඒකත් එහට කම්පනය වැඩෙනවා නම් දැන්මකද කරන්න කම්පනය අඩු කරන්නම ඕනෑ. ආං ඒකටයි අට පැත්තෙන් ඉස්සෙල්ල හම්බුණ උත්තරෙමකක්ද. සමත භාවනාව හරිද. සමාධිය භාවනානය අපිකට සමාධිය කියලා කියමු. චිත්ත සමාධිය වර්ධනය කරන්න හිතේ සමාධිය වර්ධනය කරන්න ක්‍රමාණුකූලව හිත එක තියා එක තැනක තියාගන්න පුරුදු කරනවා. හරිද ඒක ඉස්සල්ලාම හරී අමාරුවේ. අර වගේමයි ටික ටික ටික ටික ටික ටික තමයි පුරුදුුවෙන්ට වෙන්නේ මේක පුරුදු කරපම හරි පුදුම වැඩ වෙන්නේ. හරිද? මේ සමාධිය කියන්නේ හරියට අපිව ආරක්ෂා කරන යාළුවෙක් වගේ. බලන්න. හොඳ යාළුවෙක් ඉන්නවා මට. මම මොකක් හරි ඕනේ නැතිම වැඩක් කරන්න යන වෙලාවක මේ යාළුවා දැනගත්තා. මගේ ළඟම ඉන්න යාළුවා දැනගන්න හුඟක් වෙලාට යාළුවනේ දැනගන්නේ. නේද? සමහර යාළුවෝ ඇත්තටම යාළුකම් තියනවනම් මොකද කරන්නේ? නේද මම ඇදි ඇදි යන්න හදනකොට අතින් අල්ලගෙන මෙහෙ එනවා මෙහෙ එනවා පිසුනට නැතුව විකාර කරන්නේ නැතුව කියලා නේද මොන හරි කියලා දීලා මොකද කරන්නේ ඇදගෙන අනිත් පැත්තට ගිහිල්ලා සිහිය උපද්දවලා නේද ඈ ඕක කරන්න මේක වෙන්නේ කියලා අන්තිමට අපි කියනවා හොඳ වෙලාවට කිව්වේ ඇත්තට මට ඒ වෙලාවේ ඔළුව නරක් වෙලා වගේ හිටියේ නේද නේද හොඳ වෙලාවට කිව්වේ කියලා අපි ආන්ගේ වගේ මෙන්න මේ සමාධිය වර්ධනය කරපු කෙනාට හිත නොසන්සුන් වීගෙන වෙනද වාගේම වැරද්ද පැත්තට ඇදෙන්න යනවා. හරිද? වෙනද වගේම වැරද්ද පැත්තට ඇදෙන්න යනවා. චිත්ත සමාධියක් වර්ධනය කරපෙන්නාගේ හිත නොසන්සුන් වීගෙන නොසන්සුන් වීගෙන අර එක සීමාවකට එහාට නොසන්සුන් වීගෙන එනකොට මොකද වෙන්නේ? කලින් පුරුදු පුහුණු කරපු චිත්ත ඒකාග්‍රතාවය හදිසියේ මිස්මතු වෙලා අර තිබ්බ නොසන්සුන්කම අඩු කරලා සාන්තභාවයට පත් කරනවා. නේද? සමාධිය වඩන අය දන්නවා ඇති. නේද? ඒක මේ කට්ටියට තේරුම් නැතුණාට ඒක වෙලා නැද්ද? වෙනදා තරහ යන තැන්වල තරහ යනවා අඩුයි. වෙනදා ක්‍රියාත්මක වෙන භාවයට යනවා අඩුයි. හරිද? අන්න ඒ වගේ චිත්ත සමාධියක් වර්ධනය කරන කෙනාගේ මෙන්න මේ කම්පනය අඩු වෙනවා. ඊළඟට ඕක විතරක් නෙවෙයි එපමණක් විතරක් නෙවෙයි ඊට එහා ගිය දේකුත් බුදුරජාන් වහන්සේ අපිට භාවනාවෙන් සිද්ධ කරගන්න ළඟා ලබා දීලා තියෙනවා. බලන්න තරහ කියන එකෙන් මේ හිත කැළඹෙනවා කැළඹිලා නොසන්සුන් වෙනවා ආන් ඒකට ප්‍රතිවිරුද්ධ හැඟීමක්. ඒක එනකොට ඒකට ප්‍රතිවිරුද්ධ හැඟීමක්ම වර්ධනය කරන්න ක්‍රමයක් තියෙනවා මොකක්ද? මෛත්‍රිය. රාගාදී කෙලෙස් ධර්ම එනකොට හිත කැළඹිලා විනාශ වෙලා වගේ යන්න යනවා. ඒකට ප්‍රතිවිරුද්ධ හරියට කල්යාණ මිත්‍රයා ඉදිරිපත් වෙනවා වගේ යාළුවෙක් ඇවිල්ලා දැන් යනවා වගේ අසුබ භාවනාව වර්ධනය කරලා තිනකොට ඒක යට වෙලා යනවා. හරි. ඒ විදිහට වීරය අඩු වෙනකොට නැත්තම් මේ කාගේ හරි නපුරු වචනයක් ඇහිලා හරි හරියට නොසන්සුන් වෙනකොට මරණානුස්සතිය ආදී වඩපු අයට ඒවා අඩු වෙලා යනවා. බුද්ධානුස්සතිය වඩපු කෙනාට හැම පැත්තකින්ම බෝධිසත්වයන් වහන්සේ විදිහට බුදුරජාණන් වහන්සේ ওই කලන්ත කතාව දේශනා කරලා තියෙනවා. මම නික්මීම නික්මීම නික්මීම නික්මීම කියලා මේ ඔක්කොගෙම බැහැර වෙලා ඉන්නවා කියලා වීරිය ගන්නකොට බෝධිසත්ව අවදීයේදී මාව කලන්ත දාලා වැටුණා කියලා. ඒත් හැබැයි මගේ වීරිය නම් අයින් උනේ නෑ කියලා. කෙලෙස් වලින් අයින් වෙනකොට කලන්ත දාලා වැටෙන ගතිය දැනিলা නැද්ද? ඇයි මලකෙවල් වල කලන්ත දාලා වැටෙන්නේ මොකද? ආය මේ රූපේ මට කවදාකවත් දැකගන්න හම්බෙන්නේ නෑ කියන දැනෙනකොට කලන්ත දාලා වැටෙනවා. හරි. ඒකින්ද මේක හරි අමාරුයි. හැබැයි අමාරුව හැමදාම තියාගන්න ඕනේ නෑ. ඉතින් ප්‍රතිවිරුද්ධ හැඟීම වර්ධනය කරන්න පුළුවන්. මෛත්‍රිය ආදී ප්‍රතිවිරුද්ධ හැඟීම වර්ධනය කරනවා. ඉතින් දන්නවද පුදුම වැඩේ කියන්නේ. හැම්ම අකුසලයකටම ප්‍රතිවරුද්ධ කුසලයක් වර්ධනය කරන විදිහ ධර්මය තියෙනවා. හරිද. හෙව්වද ඒ ක්‍රමයට හෙව්වද. දැම්ම මොකද කරන්න ඕනේන. මගේ අකුසල වේගයන් බලා ඒවාට ප්‍රතිවරුද්ධ කුසලය නේද අපි ගැන්නේද ඇන්ටිබයිටික් නේද ඒ තියෙන බැක්ටීරියාවට ප්‍රතිවිරුද්ධ ප්‍රතිවිසක් දෙනවා වගේ. අන්න ඒ වගේ තමන්ගේ තුළ ඇතිවෙන මේ අපහසු හැඟීම් නේද? අනිත් පැත්ත හරවන්න ඒකට ප්‍රතිවිරුද්ධ හැඟීම් වර්ධනය කරගන්න විදිහ ධර්මයේ තුල තියෙන ධර්මයේ ගවේෂණය කරනවා කියන්නේ මොකද්ද? ඔන්න ඔය හොයන එක. මොකද්ද අපේ මට මෙන්න මේකට මේකට හරියන්න අනිත් පැත්තට තියෙන්නේ මොකද්ද? මසුරුකම කියලා එකක් මගේ ළඟ තියෙනවා. ඒකට හරියන්න අනිත් පැත්තට තියෙන්නේ මොකද්ද? කෑදරකම කියලා එකක් මගේ ළඟ තියෙනවා. ඒකට හරියන්න අනිත් පැත්තට තියෙන්නේ මොකද්ද? හිංසාකාරී අදහස කියලා එකක් මයි ළඟ එනවා අනිත් අයට හිංසා කරන්න ඕන කියලා ඒකට හරියන ප්‍රතිවිරුද්ධ හැඟීම මොකද්ද? ඊර්ෂියාවට හරියන ප්‍රතිවිරුද්ධ හැඟීම මොකද්ද? ඒකට අනිත් පැත්තට වැඩ කරන. ඒතර අපේ හිත සකස් කරනවා අරවට ප්‍රතිවිරුද්ධ බලවේග වලින් ප්‍රතිවිරුද්ධ වේග වලින් එතකොට මොකද වෙන්නේ අර කම්පනය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනවා. එතකොට අර සීමාව දක්වා යන්නේ නැහැ. හරි. එහෙනම් අන්න ඒක වර්ධනය කරන්නේ කොහොමද හැඟීමක් වර්ධනය කරන්නේ කොහොමද බලන්න අකුසල හැඟීමක් වර්ධනය වෙන්නේ කොහොමද කියලා අන්න හරි නැවත නැවත නැවත නැවත අකුසල හැඟීම බලන්න මොකද වෙන්නේ කියලා කෙනෙක් දැකලා ආදරයක් උපදිනවා ආදරයක් ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ ඔන්න ඉස්සෙල්ලාම දැකලා ආදරයක් ඉපදුනා ගියා ගෙදර ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ ඕම් මෙනෙහි කරනවා ඒ කියන්නේ නේද මතක් කරනවා මතක් කරනවා කොහොමද මතක් කරන්නේ තරහෙන්ද මතක් කරන්නේ ආදරෙන්ද ආදරයෙන් මතක් කරනවා වචනයක් කිව්වා නම් ඒ වචනේ ගැනත් මතක් කරනවා නේද ඉවරක් නැතුව ඉවරක් නැතුව මේක මතක් කරන්න ගිහලා ඊළඟ ඊළඟ දවසෙත් ඕන් ගිහලා කොහොම හරි නේද පේන තැනකට වෙලා ඉඳලා හරි නේද කොහොම හරි කරලා ඔන්න නේද ආය ආය හැපි හැපි ඉන්නවා එහෙම වාරයක් ගානේ ඒ ආදරයෙන් බලන ආදරයෙන් අහන ආදරයෙන් මෙනෙහි කරන වාරයක් වාරයක් වාරයක් ගානේ ආදරය කියන හැඟීම අඩු වෙනවද වැඩි වෙනවද වැඩි වෙලා වැඩි වෙලා මොකද වෙන්නේ ඊට පස්සේ හොඳටම ඉහළ තත්වකට යනවා. ඊට පස්සේ කෑමක් කණ්ඩ ගත්තත් මතක් වෙනවා. ඇවිදින්ට ගත්තත් මතක් වෙනවා. නිදියන්ට ගියත් මතක් වෙනවා. මොන වැඩේ කරත් මතක් වෙනවා. ඒ ගානට එනවද නැද්ද. ඒක කොහේ ස්වභාවයද. හිතේ ස්වභාවය නේද. ආම් බලන්ඩ අන්නේ වගේ කුසල හැඟීමක් නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙහිකරොත්මකද වෙන්නේ. මෛත්‍රයේ බලය වැඩි වෙනවා. මුදිතාවේ බලය වැඩි වෙනවා. අසුබයේ බලය වැඩි වෙනවා. මරණ සතියේ බලය වැඩි වෙනවා. ඒ හැඟීම අපේ සාමාන්‍ය ජීවිතයේදී සියලු අකුසල් අභිබව එනවා. ඒ කුසල් අරගෙන ඒවා වර්ධනය කරනවා කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ මේ කුසල් වර්ධනය කරන්න ඕනේ කියන එක ගැන හරි අපූර්ව දෙයක් දේශනා කරලා තියෙනවා. හරි. ඒක හරි දුක හිතෙන විදිහට තියෙන්නේ. මේක තියෙන්නේ චන්න තෙරුන් වහන්සේ අභිවා කියපු එකක්. චන්න තෙරුන් වහන්සේ බුදුරජාන් වහන්සේ සියලු දෙනා අපි ඔක්කොම අරමුණු කරගෙන දේශනා කරනවා හරියට අපි දරුවන්ට කියනවා වගේ. අපි වෙලාවකට හරි ආදරෙන් අපේ දරුවන්ට කියනවා නේද? මං ඔයාට දොස්තර කෙනෙක් වෙන්න කියලා කියන්නේ. මං ඔයාට ඉංජිනේරුවෙක් වෙන්න කියලා කියන්නේ. ඇයි මං ඔයාට එහෙම කියන්නේ? ඔයාට කරන්න බැයි නම් මං කියන්නේ මං දන්න ඔයාට ඒක මං දන්න ඔයාට ඒක කරන්න පුළුවන් කියලා. ඒකයි මං ඔයාට කියන්නේ කරන්න කියලා. නැත්තම් මං කියන්නේ නැහනේ. නේද? ආන් එහෙම කියනවද නැද්ද? හරි ආදරෙන් දරුවන්ට කියනවද නැද්ද? නැත්තම් මං කියන්නේ නැහැ නේ එහෙම. ඔයාට මං එහෙම කියන්න වට කරන්න පුළුවන් හින්දායි කියන්නේ. මං දන්නවා කරන්න පුළුවන් කියලා. ආන් ඒ වගේම අපි ඔක්කොම අරමුණු කරගෙන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කුසලය වඩන්න කියලා මං කියනවා හැමෝටම. හැමෝටම මං කුසලයේ වර්ධනය කරන්න කියනවා. කුසලයේ වර්ධනය කරන්න කියනවා. ඇයි මං කුසලයේ ඔහොම තියෙනවා මේ සූත්‍රයේ. හරි? ඇයි මං කුසලයේ වර්ධනය කරන්න කියන්නේ? ඒක කරන්න පුළුවන් දෙයක් හින්දා. බැරි දෙයක් නම් මං කියන්නේ නෑ කියලා. හරි ඒක කරන්න පුළුවන් හින්දයි කියන්නේ බැරි නම් මං කියන්නේ නෑ කියලා. දැන් අපිට තේරෙන්න ඕන කුසලයේ වර්ධනය කරනවා කියන්නේ මොකද්ද කියලා. අර සිල් රකින්නකොට මොනවද වැඩුණේ? සිහිය වර්ධනය වුණා ඒක කරන්න පුළුවන්. වීරිය වර්ධනය වුණා ඒක කරන්න පුළුවන්. ඉවසීම වර්ධනය වුණා ඒක කරන්න පුළුවන්. මෛත්‍රිය වර්ධනය වෙනවා දැන් මේ වගේ භාවනාවකින් නේද ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරොත් මේ අපේ චිත්ත સંතානවල ඒක කරන්න පුළුවන්. තිරිසංගත සත්වයකුට එක් කරන්න බෑ. මන්ද බුද්ධිකයෙකුට එක් කරන්න බෑ. උන්මත්තකයෙකුට එක කරන්න බෑ. මේ තියෙන මනසිකාරයෙන් අපිට පුළුවන්කම තියෙනවා අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලය වර්ධනය කරලා කුසල් පැත්තට අපේ කය වැඩ කරන විදිහට වචනය වැඩ කරන විදිහට සිතුවිලි වැඩ කරන විදිහට අපේ මනසිකාරය සකස් කරන්න ඕනද නැද්ද එහෙනම්? එහෙනම් හොඳට තේරෙන්න ඕන අපිට. අපි අපේ මානසිකාරය සකස් කරන්නේ නැතුව නේද? බලාගෙන හිටියට වෙයිද? ඉබේ මොකුත් වෙන්නේ නෑ. එහෙනම් අපි සකස් කරන්න ඕනේ. ඒක සකස් කරන්න ඕනේ. මම ඒක හදන්න ඕනේ. ලැජ්ජා හිතෙන කතාවක් කියන්නද? පොඩි කාලේ ඇවිද ගන්න පුළුවන් වුණාද කෙලින්? බෑ. බත් පිඟානක් දුන්නාම කන්න පුළුවන් වුණාද? මූණෙත් එක්ක ගා ගන්නවා. බයිසිකලයක් පදින්න පුළුවන් වුණාද? මුණුත් කරගන්න බැරුව හිටියේ. දැන් ඔක්කොම් පුළුවන්. කොහොමද පුරුදුනේ? ටික ටික ටික ටික ටික ටික මේ කයෙන් වැඩ කරන්න පුරුදුනා නේද? කය නම් සකස් කරගත්තා. දැන් ඔළුව පීර ගන්නත් පුළුවන්, ඇඳුම් ඇඳ ගන්නත් පුළුවන්, ඇඳුම් මහන්නත් පුළුවන්, බොහෝ දේවල් කරන්න පුළුවන්. එහෙනම් කය වැඩි හිටි වෙලා. නේද? කිලෝ ගාණක් කාලා කාලා කාලා දැන් 80ක් විතර ඉතුරු වෙලා. නේද? කොච්චර කිලෝ ගාණක් කාලාද කොච්චරද ඉතුරු වෙලා තියෙන්නේ? නේද? ඒ වගේ කොහොම හරි කොහොම හරි කාලා කාලා යන්තම් දැන් 70ක් 80ක් ඉදිරි කරගත්තා. ඒ වගේ කය කොහොම හරි හදාගත්තා. මොන හරි කරලා ඉතින් පොඩි කාලේ තියෙන කියන්නේ මේවා දෙන්න ඕනේ, අහවල් විටමින් දෙන්න ඕනේ, දීලා දීලා ඉතින් මේක ඇදලා නේද කොහොම හරි කරලා හදාගත්තා. දැන් අපිරිසිදු වෙනකොටත් මොකද කරන්නේ? පිරිසිදු කරගන්නවා. ලෙඩ වෙනකොට මොකද කරන්නේ? විශේෂ ප්‍රතිකාර කරලා හදා ගන්නවා. නේද? ඒ මදිවට නේ දවසකට ඇවිදින්නත් යනවා මේක හදාගන්න කියලා. නේද පුරුදු කරනවා. ඒ මදිවට යෝගීත් කරනවා වෙලාවකට. මේවා කර කර ඉතින් මේක හදා ගන්නවා. මොකද මේ කය පවත්වා ගන්න වෙලාවකට තෙල් ආදිය ගාලා තලලා නේද? එහෙම කරලත් හදනවා. මෙච්චර වද දීලා මේ කය කොහොම හරි තියාගන්න උත්සාහ කරනවා. මේ මම කියලා කියන්නේ කය විතරද? තව එකක් තියෙනවා අපිට මොකද්ද? හිත. ඒකට මොනවද දන්නේ කරේ? ඒක හදන්න එහෙම මොන හරි කරාද? නෑ මොකුත් කරේ. නෑ ඒක අසනීප වෙනකොට බෙහෙත් දුන්නාද? නෑ ඒක අපිරිසිදු වෙනකොට පිරිසිදු කරාද? නෑ ඒක වෛද්‍යවරුන්ට පෙන්වන්න අරන් ගියාද? නෑ මොකක්වත් කරේ නෑ. ඒක හේම එහෙනම් ඒක තාම කවුරු වගේද? අප්පච්චී උ තාම නේද අනිත් එක හැදුවා කය හැදුවා හිත හැදුවේ නෑ හිත තාම පුංචිටින්නේ හිත පේනවනම් එහෙම ලැජ්ජාවේ බෑ හරි අපේ තමන්ගේ තියෙන හිත පිටට පේනවා නම් එහෙම අනිත් අයගේ ඇස්වලට ඔය හිත අරන් නම් එන්න හම්බෙන්නේ නැහැ කොහෙවත්. මේ බලන්න බොරුද කියලා. පුංචි ළමයෙකුට සෙල්ලම් බඩුවක් දුන්නාම ඒක එයා අතේ තියාගෙන ටිකක් වෙලා තියාගෙන ඉඳලා මොකද කරන්නේ? වීසි කරනවා. වීසි කරලා ටිකක් වෙලා ගිහිල්ලා ආය ඕනේ කියලා අඬනවා. නේද? බලන්න ওই පැත්තේ ඒ වගේව නැද්ද කියලා. කැමති දේ ඕනේ කියලා හිත කෑ ගහනවා. නේද? ඊට පස්සේ කොහොම හරි මේ ශරීරයේ උස්සන් එතෙන්ට යනවා. ගිහිලා ටිකක් වෙලා යනකොට මොකද? එපා වෙනවද නැද්ද? ආ එපා වෙනවා. ඊට පස්සේ ආපහු වෙනවා. ආපහු වෙනකොට මොකද ආය? ආය ඉල්ලනවා. නේද? එකම දේ එකම දේ කීසරයක් ඔය හිත ඉල්ලනවද කියන්න බලන්න. නේද? කොච්චර දුන්නත් ඇද්ද? මදි. පුංචි ළමයෙක් ඇවිදගෙන ගිය හැටි මතකද? හරියට මොන වගේද? කෙලින් යන්න කිව්වම යන්නේ යන්නේ කොහෙවත් යවෙන්නේ <laughs> කොහෙවත් නේද? පුරුදු වෙන්න ඉස්සලා යන්නේ කොහෙවත් යවෙන්නේ කොහෙවත්. දැන් මං කියන හිත එක අරමුණක තියාගෙන ඉන්න කියලා. දැන් හිතන්න ඉන්නකෝ මම මේ නාසිකාවගේ හිත තියාගෙන ඉන්නවා කියලා දැන් එක අරමුණක තියාගෙන ඉන්න හදන්නේ. කරන්න හදන්නේ මොකක්වත් කෙරෙන්නේ කෙරෙන්නේ මොකක් හරි පෙරහැරක් ගිහිල්ලා ඉවරලා පස්සේ තමයි මතක් වෙන්නේ ආපහු මෙතෙන්ට එන්න ඕනේ කියලා. නේද? එහෙනම් ඔය ඔක්කොමත් එක්ක බලනකොට නේද? පොඩි ළමයි මොනවා හරි නැති වෙනකොට මොකද කරන්නේ? අඬනවා. මේ ලොකු ළමයි කොහොමද දන්නේ? කය ලොකු වුණාට තාම අඬනවද නැද්ද? ආන් ආය ආය සද්දයක් නැහැ. <laughs> ආය අඬනවද නැද්ද? ඔන්න අඬනවා. එහෙනම් තාම මේ හිත කොයි වගේද? පුංචි ළමෙක් වගේ. පුංචි ළමෙක් වගේ ආදරේ ඉල්ලලා අඬනවා. නේද? කියනවා අනේ මට නපුරු වචන නම් කියන්න එපා වුන් ඈ. නේද? කියන පොඩ්ඩක් නැත්තම් මට ඇඬෙනවා නේ කියලා හරි චණ්ඩිකමක් වගේ කියන්නේ නේද මේ පුංචි හිත සමහර අය පෙන්නනවා නිකන් නේද මං හරි බොළඳයි මට පොඩ්ඩක් නැත්තම් ඇඬෙනවා මේ මොකද මේ නේද ඒ මදිවට දන්නවද කය අවුරුදු 30ක් 40ක් වෙලා හිත තාම අර පුංචි කාලේ වගේම අම්මට කතා කරන්නේ අම්මි කියලා. <laughs> නේද? තාත්තට කතා කරන්නේ තාත්ති කියලා. අර පුංචි කාලේ නේ එහෙම නේද? අර වචන කියා ගන්න බැරි හින්දා නේද? තරහද ඒක තමයි ඇත්ත නේද තාම හිත බොහෝම පොඩි හිත වර්ධනය කරන ක්‍රමයයි බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ තියෙන හරි එනම් තව එකයි පැහැදිලි කරන් තියෙන එක කෙටියෙන් ඉතා කෙටියෙන් දැන් මහන්සි මන් දන්නවා හරි එහෙනම් දැන් තේරෙනව නේද කම්පණය අඩු කරන්න පුළුවන් කියලා හොඳයි ඕකට කියනවා අකුසලයට විරුද්ධව කුසලය වර්ධනය කරන්න ඕනේ කියලා. ඒක සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට අපිට දැනෙන්න ඕනේ. නේද කෙනෙකුට අපි වෙලාවකට ගහන්න ඕන කියලා හිතෙනවා. ඒ වගේම ඒකට විරුද්ධව හිතෙනවා අපේ ඕනේ නැහැ. කේලම් කියන්න ඕන කියලා හිතෙනවා. නෑ ඕනේ නැහැ කියලා හිතෙනවා. කෙනෙකුට හිතෙනවා කාමයේ වර්ධව හැසිරෙන්න ඕන කියලා. ආයෙ හිතෙනවා නෑ නෑ ඒක කරන්න හොඳ නෑ ඒක නරකයි කියලා හිතෙනවා. ඔහොම දෙපැත්තකට සිතුවිලි ඇති වෙනකොට කෝකද ක්‍රියාත්මක භාවයට යන්නේ? ඔන්න කට්ටිය කියනවා අකුසලයමයි යන්නේ කියලා. එහෙමම කියන්න පුළුවන්ද? නෑ. ප්‍රබල එකයි ක්‍රියාත්මක භාවයට යන්නේ. හරිද? ප්‍රබල එකයි යන්නේ. අන්න ඒකයි අරවා ප්‍රබල කර ගැනීමේ තියෙන වටිනාකම. හරිද? එහෙනම් කුසල් වර්ධනය කරන්න ඕනේ කියලා එකක් තියෙනවා. නමුත් අහලා තියෙනවද? රහතන් වහන්සේට අකුසලුත් නැත කුසලුත් නැත කියලා. මොකක්ද අපි මේකේ තේරුම? හැම වෙලේම කුසලයේ ඕන වෙන්නේ මොකටද? අකුසල් වලට ප්‍රතිවිරුද්ධ බලවේගයට කියනවා කුසල් කියලා. හරිද? දැන් පොඩ්ඩක්වත් බරක් නැති කඹයක් කඹේ බරවත් නෑ කියලා හිතන්නකෝ බරක් නැති කඹයක් ඔය පැත්තෙන් අදිනවා මම මේ පැත්තෙන් අදිනවා මේ පැත්තට කොයි පැත්තටද යන්නේ වැඩියෙන් හයියෙන් අදින පැත්තට තමයි යන්නේ හොඳයි අපි හිතන්න ඔය පැත්තෙන් අදින එක සම්පූර්ණයෙන් නැත්තුවා මේ කඹේ පොඩ්ඩක්වත් බර නෑ දැන් ඒ පැත්තෙන් අදිනක නවත්තලා නම් මට මේ පැත්තෙන් ඔකට බලයක් යොදන්න පුළුවන්ද බලයක් යොදන්න පුළුවන්ද? බලයක් යොදන්න යද්දුවොත් මොකද වෙන්නේ? අර හයියෙන් අදින්න කිව්වොත්. මා වැටෙනවා අර පැත්තට. එහෙනම් බලය යොදන්න බෑ මට. ප්‍රතිවිරුද්ධ බලය නැත්තම් නේද? මේ පැත්තෙන් බලයක් යොදන්න ඕන වෙනවද? එහෙනම් අකුසලය සම්පූර්ණයෙන් හැදෙන ස්වභාවයක්වත් නැත්තම් ආය ඒකට ප්‍රතිවිරුද්ධ කුසලයක අවශ්‍යතාවයක් ඕනේ නැහැ. එහෙනම් රහතන් වහන්සේට නැත්තේ මොකද්ද? අනුසය නෑ. අනුසය නෑ. අනුසය නෑ කියලා කියන්නේ තරහ යන ස්වභාවය නෑ. ඊරිසියාව හැදෙන ස්වභාවය නෑ. වෛරය හැදෙන ස්වභාවය නෑ. ක්‍රෝධය හැදෙන ස්වභාවය නෑ. ගිජුකම හැදෙන ස්වභාවය නෑ. ආගේ ස්වභාවය නැත්තං ඒකට ප්‍රතිවෘද්ධ බලය ඕන වෙන්නේ නෑ හැබැයි එතකං ඕන වෙනවද නැද්ද. සමහරු දැම්ම කියනවා කුසල් වඩන්න ඕන සිතුවිලි නැති කරන්න සිතුවිලි නැති කරන්න කියනවා. සිතුවිලි නැති කරන්න නැති කරන්න නැති කරන්න කියලා අලුත් එකක් පටන් ගන්නවා. දේවතා සංයුත්තයේ තියෙනවා එක දේවතා සංයුක්තයේ තියෙනවා එක සූත්‍රයක් ඒකට කියන මනෝනිවාරණ සූත්‍රය කියලා. එක දෙවියෙක් කියලා බුදුරජාණන් වහන්සේ අහනවා සිතුවිලි නැති කරා නම් ඔක්කොම ඉවරයි නේද? සිතුවිලි හින්දානේ මේ ඔක්කොම වෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිතුවිලි නැති කරන්න නෙවෙයි මම දේශනා කරේ අකුසල් අයින් කරන්න කුසල් වර්ධනය කරන්න කියලා කුසල සිතුවිලි වර්ධනය කරන්න ඕනෑ කියලා සිතුවිලි ඔක්කොම නැති කරන්න ගියොත්තෙම එද විදර්ශනා අවබෝධය ඇතිවෙන් ඉස්සල මොකද වෙන්නේ කුසලුත් නෑ එක අකුසල් නෑ වගේම කුසලුත් නැති වුණොත් එහෙම අකුසල් සම්පූර්ණයෙන් නැති කරන්න ඉස්සෙල් අකුසල් ඇතිවෙන ස්වභාවය තියාගෙන කුසල් නැතිකරොත් දැන් අකුසල් හැදෙන ස්වභාවය තියෙන මේ වෙලා වෙන ඒකද කුසල් වැඩන්නෙත් නැතිවුණොත් එහෙම අරක ප්‍රබල වෙනකට මෙහි අදින්ට එකක් ඇතිෙන කවද වෙනකං එනම් කුසල් වඩන්න ඕනද නිවන් දකින මොහොත දක්වාම කුසලේ වර්ධනය වෙන්ඩෝ නෑ දැඟෙනම් අන්තිම කාරණාව අනුසය නැතිවෙන්නේ කොහොමද අනුසයත් නැතිවෙන්නේ කොහොමද ඔන්නමං උදාහරණයකින් මේක පැදිලි කරනවා. මට කෙනෙක් ගැන ලොකු තරහක් තියෙනවා බලනකොට අනවබෝධයක් හින්දයි මටේ තරහතින මන් දන්න එක. කෙනෙක් එක්ක මං පුදුම තරහකින් ඉන්නවා අවුරුදු ගාණක් දැන් තරහෙන් ඉන්නවා මෙයා මට මෙන්න මේ වැරදි වැඩේ කරා කියලා. හරි? කවුරු හරි මට මොකක් හරි වැරදි වැඩක් කරා කියලා මං අවුරුදු ගාණක් පුපුර පුපුර හිටියේ මට මතක් වෙනකොට තරහයි ආයෙතින් එන්න එන්න වැඩි වෙලා තියෙන්නේ. මෙච්චර මේ වැඩි වෙච්ච තරහට ප්‍රතිවිරුද්ධ මෛත්‍රිය හදන්න ඕනද නැද්ද? ඒකෙන් බේරෙන්න නම් මොකද කරන්න ඕන? එතකොට තරහ වැඩි වෙලා තියෙන සීමාවට වැඩිය මෛත්‍රිය මම වර්ධනය කරන්න ඕන. ලේසිද? නේද? ඊට වැඩිය ප්‍රබලව මෛත්‍රිය වර්ධනය කරොත් මට යන්තම් හැබැයි ඒ වගේම මම මෛත්‍රිය වර්ධනය කරගෙන මේක පාලනය කරගෙන ඉන්නවා මම මාසයක් දෙකක් තුනක් මට මෛත්‍රිය වඩන්න බැරි වෙනවා. මොකද වෙන්නේ? ආයර තරහ ඉස්මතු වෙලා එනවද නැද්ද? දැන් මේක වැරදීමක් හින්දා තියෙන තරහ. කවුරු හරි කෙනෙක් අද හැන්දෑවේ ඇවිල්ලා අපේ ගෙදර මෙයාගේ අතින් ඒ සිද්ධ වෙච්ච වැරද්ද පිළිබඳව එහෙම එකක් කවදාක්වත් මට එයාගෙන් වෙලා නෑ කියලා ඔප්පු කරලා මට ප්‍රත්‍යක්ෂවම දැනෙන හැටියට මගේ හිතේ වැරද්ද හදනවා. හරිද? මට හොඳටම තේරෙනවා අනේ අපේ මෙයා කවදාකවත් ඒ වැරද්ද කරලා නෑ කියලා. අන්න වැරදීම නිවැරදි වුණා. අවුරුදු හතක් නෙවෙයි 20ක් හරි තිබ්බ තරහා ඒ මොහොතේ මොකද වෙන්නේ? කැපිලම යනවා. ආය එන්නෙම නැතිවෙන්ඩ අයින් වෙනද එයා ගැන අන්න ඒ වැරද්ද හින්ද තිබ තරහා අයින් වෙලාම යනවද නැද්ද දැම් මෛත්‍රියවුණුද දැම් මෛත්‍රියවුණුද නෑ හරි අන්න බලන්ඩ අනවබෝධය හින්දා දන්නඇතිකම හින්දා යම් කිසි දන්නේ නැතිකම හින්දා යම් කිසි වැරදීමක් තිබුණානං ආංගේ වැරද්ද නිවැරදි වෙනකොට මොකද වෙන්නේ අනවබෝධයේ හින්දා යම් වැරදි හැඟීමක් තිබුණා නම් ඒ වැරද්ද නිවැරදි වෙනකොටම ඒ හැඟීම කැපිලා යනවා. පංච උපාදානස්කන්ධය පිළිබඳ නොදන්නාකම හින්දා මම මම මගේ කියන දැඩි හැඟීමකින් මේ ජීවිතය ගෙනියනවා. හරි පංච උපාදානස්කන්ධයේ ඇත්ත ස්වභාවය දැනගත්තද අන්න ඒ දැනගත් ඇසිල්ලේම අර අනුසය කැපිලා යනවා කියන්නේ ඒකයි. කර්ණීයමෙත් සූත්‍රය කියන්නේ මෛත්‍රිය වර්ධනය කරන්න උපදෙස් දීලා තියෙන සූත්‍රයක්. නමුත් ඒකේ අන්තිමට මොකක්ද තියෙන්නේ? දිට්ඨින් චනුවගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ අන්න දර්ශන භූමියට එන්න ඕනේ ඒක විදර්ශනා කරන්න ඕනේ කියන එකයි. හරිද? ඒ කියන්නේ ඒ ඇතිවෙච්ච මෛත්‍රී චේතෝ විමුක්තිය ඇතිවෙච්ච හිත නේද? නාම රූප වශයෙන් විදර්ශනා කරන්න ඕනේ කියන එකයි. එහෙනම් පංච උපාදානස්කන්ධයේ තියෙන ගැන තියෙන අනවබෝධය තමයි අනුසයට හේතුව. ඒක අයින් කරගත්තා මනුසේ නැති වෙලා යනවා. ආං එතකොට මේ ශාසනය අපිට සම්පූර්ණ විසබීජ ආය නැගිලා එන්නේ නැති විදිහටම සකස් කරන විදිහක් දේශනා කරලා තියෙනවා. ආංගේ දේශනා කරලා තියෙන ක්‍රමවේදය දැන් අපිට අලුතෙන් ඇවිල්ලා තියෙන මුද්දු කාංගයක් සොෆ්ට්වයාගක් ඇවිල්ලා තියෙනවා. මේක හැබැයි කියලා තියෙනවා අහවල් ජාතියේ උපකරණවලට විතරයි දාන්න පුළුවන් කියලා. දැන් මොකද කරන්න වෙන්නේ? ඒක හුඟක් ප්‍රයෝජනයක් තියෙන එකක්. දැන් මොකද කරන්න වෙන්නේ? ඒ ಜಾති උපකරණයක් නැත්නම් ඉතින් ඒකෙන් මට වැඩක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ යම්කිසි වැඩපිළිවෙලක් දේශනා කරනවා. හරියට අර මෘදුකාංගය වගේ. නේද? හැබැයි ඒක දාන්න පුළුවන් උපකරණයක් ඒක ඇප්ලයි කරන්න පුළුවන් උපකරණයක් තියෙන්න ඕනේ. කාටද තියෙන්නේ? මිනිස්සෙකුට තියෙනවා ඒක. හරිද මේක කොච්චර වේගවත්ද කියලා බලන්න. මම මෙහෙම ඉන්නවා ඉන්නකොට මේ පැත්ත බලනකොට බලන ඇසිල්ලේ මම තරහකාරයව දකිනවා. තරහකාරයව දකින ෂණයේ ඇසිපිය හෙළන මොහොතකට ඉස්සෙල්ලා මට එයාගේ සියලු අතීතයත් එක්ක මෙනෙහි වෙලා තරහ කියන හැඟීම එනවද නැද්ද? කිසිදු පරිගණකයක කොච්චර වේගයක් තියනවද? නේද? ආදරයත් එහෙමයි. ඊර්ෂියාවත් එහෙමයි. ක්‍රෝධයත් එහෙමයි. හඳුනා ගැනීමත් එහෙමයි. එහෙම උපකරණයක් අපිට තියෙනවා. මේ උපකරණය තියෙන ගොඩාක් ලක්ෂණ අපි කතා කරා. මේ උපකරණයට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා දේශනා කරපු ධර්මය යොදන්න පුළුවන් එකක්. තිරිසන් සත්වයකට බෑ. හරිද? එතකොට ඔන්න ඔය අනුසය කියන අවස්ථාව තියෙන්නේ මොකක් කියලාද මං කිව්වේ? නේද? නොදන්නාකම හින්දා කියලා. මේ නොදන්නාකම හින්දා වෙලා තියෙන හදිය මොකද්ද කියලා තේරුම් කරවන්න හෙට දවසේ අපි ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙනවා. පංචුපාදානස්කන්ධය පිළිබඳ තියෙන එක මහ ගැඹුරු තේරු අපෝ අපිට නම් බෑ පංචුපාදානස්කන්ධය ගැන කියනකෝ අපි නම් යන්නේ අපිට තේරෙන්නේ නැහැ නේ තේරෙන්නම කියලා දෙන්න. කවදාහක්වත් අහලා නැති කෙනෙකුට තේරෙන්න අපි ඒක හෙට දවසේ සාකච්ඡා කරනවා. පංචුපාදානස්කන්ධයේ වැරදීම මොකද්ද කියලා තේරුම් කරවන්න. හරිද? එතකොට එහෙම තියෙද්දි ඊළඟට මම මේ මතක් කරන්න යන්නේ අවසාන වශයෙන් මේ වගේ මානසිකාරය කියලා කියන මේ මනස කියන උපකරණය ලැබීම කොච්චර දුර්ලභද කියලා බලන්න. බෝධිසත්ව අවදීයවක්වත් බොරුවක් කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේලා. බෝධිසත්වයන් වහන්සේවත් බොරු කියන්නේ නැහැ. ඒකෙන් තමයි ආරක්ෂා වුනේ. එහෙනම් බුද්ධත්වයට පත් වෙලා බොරු කියයිද? නැහැ. ඔන්න බලන්න මේ මෙන්න මේ මේ උදාහරණය දිහා පොඩ්ඩක් අපි අහලා තියෙනව නේද? කනකැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා කියල කතාව. කනකැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා එක මේ සුලබයි කියලා කියෙන දැන් ඔය කතාව තියල අපි මේ සිද්ධිය තියෙන සිද්ධිය වෙන්ඩ පුළුවන් සම්භාවිතාව බලමුක ගොවියෙක් ගොවිතන් කර කරන්නවා. ඉන්නකොට විය ගහ කැඩෙනවා දැන් දෙකට කැරිච්ච විය ගහ මොකද කරන්න එයා බිම දාලා කුඹරෙ කොහැරි දානවා දැන් ඉතින් ඔක වේව කණ්ඩ තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? නැත්නම් කවුරු හරි දරට අරයි යන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? හරකෙක් නවත්තන්න ඉන්නකට ගහන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? ඒ මොකක්වත් වෙන්නත් බෑ. ඊළඟට ඔය වෙල පිරෙන්න වහින්න ඕනේ. අර කොට කෑල්ල පා වෙනකම් වහින්න ඕනේ. ඒක වෙන්නේ කොච්චර කලතුරකින්ද? එහෙම වෙලා මේක පා වෙන්න ඕනේ. පා වෙලා ඇලකට වැටෙන්න ඕනේ. ඇලේ කිසිම තැනක මේක හිර වෙන්නේ නැති වෙන්න ඕනේ. කටුවලට අහු වෙන්නේ නැති වෙන්න ඕනේ. දැකලා කවුරුවත් ගොඩ ගන්න නැති වෙන්න ඕනේ. නේද? එහෙම ඒක කොහෙවත් හිර වෙන්නේ නැතුව ගඟකට වැටෙන්න ඕනේ. ඊට පස්සේ ගඟේ නේද ගඟේ පා වෙලා යනකොට ඒකම දිරලා යන්න පුළුවන්. කුඩු කුඩු කෑලි කෑලි කඩලා යන්න පුළුවන්. කොහේ හරි තැනකින් වැටලා කැඩෙන්න පුළුවන් ඒක. එහෙම නැත්නම් හිර වෙන්න පුළුවන්. ඒ මොකුත් නැතුව මුහුදටම යන්න ඕනේ. මුහුදට ගියාම අවුරුදු 100කට සැරයක් එන කැස් බෑවෙක්. උඩ එන්න ඕනේ. උඩ එනකොට ඒ උඩ ඇවිල්ලා හරියටම එයාගේ හැ අර සිදුරට එන්න ඕනේ. දැන් ඔය ඔක්කොම විය හැකියාව තව දෙගුණකින් අඩු වෙනවා විය හැකියාව මේ කැස් බෑවා එක හැක් අන්දයි. ඒ කියන්නේ අර අන්ධ හැ ආවට හරියන්නේ නැහැ. එහෙනම් අන්ධ නැති හැෙන්නත් ඕනේ උඩට. එතකොට අන්න ඒ සිද්ධිය ඒ වගේ සිද්ධියක් සුලබද දුලබද ඒක සුලබයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසන්දන අපි සුලබ දුලබ කියන්නේ සංසන්දනාත්මකවනේ. ආන් ඒක සුලබයි කියනවා. මනුස්ස ජීවිතයක් ලැබෙනවට වැඩිය. හරිද? එතකොට මේ ජීවිතය අහිමි වුණොත් යම් හේකින් අහිමි වෙන වෙලාව වෙනකොට අවශ්‍ය කරන සුදුසුකම් සපුරාගෙන තිබ්බේ නැත්තම් අපි මෙච්චර ලොකු ධර්මයක් අපිට යොදවන්න පුළුවන් මානසිකාරයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. හරි. ඒකට මේ තියෙන ක්‍රමවේදය පාවිච්චි කරලා මේක සංවර කරගත්තේ නැත්තම්. නේද? මහ පොළොවේ පස් ප්‍රමාණය තරම්නම් ඉන්න මිනිස්සු ප්‍රමාණය නැවත මනුස්ස ජීවිතයක් ලැබෙන ප්‍රමාණය නියපොත්‍ර ගත්ත පස් පිටක් තරම් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක අමාරුයි කරගන්න. මොකද මේකට ආපු ගමන් අපි ඔක්කොටම මේක අමතක වෙනවා. රූප, ශබ්ද, රස, ගන්ධ, රස, ස්පර්ශ දැකලා පිස්සු වැටෙනවා. ඉන්නේ කොහෙද කියලාවත් මතක නැහැ. වෙන්නේ මොනවද කියලාවත් මතක නැහැ. නේද? ඒකින්ද ඒ කරගන්න ඕන දේ කරගන්නේ නැතුව බොහෝ දෙනා තව රූප බලන්න ඕනේ, සද්ද අහන්න ඕනේ කියන හැඟීම තියාගෙන මැරිලා යනවා. චුතිය වරද්ද ගන්නවා. හ්ම්. ඉතින් ඒකින්ද මෙන්න මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේට අපිට ඒ මදිවට බුද්ධෝත්පාද කාලයක නේද මේ හිත ගැන දේශනා කරන කල්යාණ මිත්‍රයෝ ඉන්න කාලෙක නේද හැමදේම ගවේෂණය කරන්න පුළුවන් කාලෙක අපි උත්පත්ති ලැබලා තියෙනවා. මේ වෙලාවේ මේකෙන් වැඩක් ගත්තේ නැත්තම් අපි ලොකු අපහසුවකට පත් වෙයි. ඒකින්ද ඒ ගැනත් අවධානය යොමු කරගෙන මීට වැඩිය සිද්ධ වෙලා තියෙන වැරද්ද මොකද්ද? අපරාධි මන් දුක් විඳින්නේ. වැරදීමකින් මන් දුක් විඳින්නේ කියලා තේරුම් ගැනීම සඳහා පංච උපාදානස්කන්ධය පිළිබඳව සාකච්ඡාවක් හෙට දවසේ හැන්දෑවේ 7ට සිද්ධ කරනවා. එතකොට ඔන්න අනුසය කියන්නේ මොකද අපි කරන්න ඕනේ ඇයි අපි මේක කරන්න ඕනේ කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද හැමෝම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා මේ උතුම් මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ නුවණැති කෙනෙක් වෙලා ඉපදිච්ච වෙලාවේ තමන්ගේ හිත රැක ගැනීමේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව ආරම්භ කරලා අදිෂ්ඨානයෙන් සිල් සමාදන් වෙලා ක්‍රමානුකූලව භාවනාවක් වර්ධනය කරලා ක්‍රමානුකූලව විදර්ශනාවක් වර්ධනය කරලා මේ වැටිලා තියෙන අපහසුවෙන් මේ රත් වෙන දැවෙන පිච්චෙන ලෝකයේ සිසිලසක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් එකම ක්‍රමවේදය තමන්ගේ හිත සනසවා ගැනීමයි. එවැනි උතුම් තත්වයකටපත් වෙන්න හැම දිනාටම අවශ්‍ය කරන කායික මානසික ශක්තිය ලැබේවා. සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා. බුද්ධ ධම්ම යන තීර්ථ රත්නේ බුද්ධ ධම්ම සංඝයෙන් තීර්ථ රත්නේ ආනුභාවය ලැබේවා. හැම කෙනෙකුට මේ සඳහා මේ මොහොතේදී හරි මමත් මේ தත්ත්වයටපත් වෙන්න ඕනේ කියලා යම් උත්සාහයක් යම් බලයක් යම් වීරියක් යම් අදිෂ්ඨානයක් මේ මොහොතේ ඇති වුණාද? ඒ සියල්ල යෝධ බලයක් යෝධ වීරයක් යෝධ අදිෂ්ඨානයක් බවට පත් වේවා සැනසේවා නිවේවා කියලා ප්‍රාර්ථනා